අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සච්චේ ආවුසෝ භික්ඛු පච්ච වික්ඛමානෝ සබ්බේපි මේ පාපකේ අකුසලේ ධම්මේ අපහීනේ අත්තනි සමනුපස්සති තේනාවුසෝ භික්ඛුනා සබ්බේ සංයේව ඉමේතං පාපකානං අකුසල ආනන්දම් මානං පහනාය වායමි තබ්බං තීති අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අනුමාන සූත්‍රයේ පෙළ ගැහෙන හැටියට මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන විදියට කෙනෙක් තමා තුල තියෙන මිච්ඡා දිට්ඨිය තමාගේ අප්‍රියමනාපකමට හේතු වෙන බව දැනගෙන තමන්ටත් ඒ දැඩි මතධාරි අදානගාහි මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් යම්සේ අප්‍රියමනාපද ඒහා සමාන මටත් අප්‍රියමනාපකම් යොමු වෙනවා මම ඒවට භාජන වෙනවා මයි ළඟ මේ මිච්ඡා දිටි තියෙනකම් ඒ නිසා ඒ අනුමාන ඥාණයෙන් ණය විපස්සනාවෙන් ආකාර පරිවිතක්කයෙන් එහෙම නැත්නම් තර්ක ඥානයෙන් ඒක තේරුම් අරගෙන අනේ මයි ළඟ තියෙනවනම් යම් ආකාරයක මිච්ඡා දිට්ඨියක් මම ඒක ප්‍රහාණය කරන්න ඕනේ කියලා ඒ කෙනාට චිත්ත මාත්‍රය උපදවීම තමයි මේ සූත්‍රයේ එක අදහසක්. ඒක සම්තන්දනාත්මකව පෙන්ලා දීලා ඒ කෙනාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉඟියක් දෙනවා. අපි ඔක්කොම එකම සාරුවච්චන් වහන්සේගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඒක නිසා අපි මෙහෙම අපි අපි වශයෙන් අදිෂ්ඨානයක් මෙහෙම කරගන්නෙමු කියනවා මිසක් කරපං කියලා නැතනම් කළ යුතුයි කියලා බලපෑම් කරන්නේත් නැහැ. එහෙම නොකලයි කියලා පෞසිද්ධ වෙනවා කියන්නේත් නැහැ. මෙන්න මෙහෙම සියුම් කාරණාවක් මට පේනවා. ඒ නිසා ආයේ මිත්‍යා දිට්ඨිය නැතිකරන්න උත්සාහ කරන්න. නැත්නම් මයි ළඟ තියෙන මිත්‍යා දිට්ඨිය නැති වේවා කියලා චිත්ත මාත්‍රාවක් උපදවා ගන්නයි කියලා. ඒ උපදවා ගත්තට පස්සේ එයා ඒ අනුව හැසිරෙනවයි කියලා අපි හිතමු. දැන් අපිට මේ වගේ වැඩමුළුවක ගත කෙරුවට පස්සේ හිතා ගන්න තියෙන්නේ අපි ඒකට දෙවුන් දෙආකාරයකින් තුන් ආකාරයකින් උත්සාහ කරනවා. එකක් තමයි භාවනා කරන වෙලාවේ Taman ඉන්න ඉරියව්ව අරමුණ ඇති ආකාරයෙන් දකිනකොට මිත්‍යාකාරයකට මිත්‍යා දෘෂ්ටියකට ඉඩ නැති වෙනවා. ඒ නිසා අපි දැකපු දේ නැවත නැවතත් දැකීම හරහා ඒ කෙරෙහි තියෙන දිට්ටිජු කම්මය නැත්නම් දෘෂ්ටිය ඍජු කිරීමේ කර්මය ක්‍රියාව භාවනාව කියලා. ඒ නිසා දවසින් දවස දවසින් දවස තමන් බලපු අරමුණම වෙනස් වෙනස් ආකාර වෙනස් වෙනස් සටහන් වෙනස් වෙනස් ගති වෙනස් වෙනස් සබභාව භාව දකින්නවනම් ඒ කියන්නේ මිත්‍යා දිට්ඨිය අයින් වෙනවා. දැකපු අරමුණම විවිධ ආකාරයෙන් විවිධ සටහන් වලින් දකින්නවා කියලා කියන්නේ තමන් තුල පරිණාමයක් සිද්ධ වෙනවා දියුණුවක් සිද්ධ වෙනවා ඒ නිසා මේ අරමුණ දැක්කා කියලා කවදාකවත් ඇති වෙන්නේ අරමුණ නැවත නැවත දකින්න ඉතින් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එක දවසක හොඳටම භාවනා පරියන්කය සාර්ථක වුණාම අපිට තේරෙනවා දැන් මම ඉන්නේ ඉරියව්වට හිත ගත්තා ඉරියව්වේ ඉඳලා ඒ ඉරියව්වේ තියෙන මූල කර්මස්ථානෙට අපි බොහෝ කොට නිදර්ශන ගන්න විදිහට ඉඳගෙන ඉන්න වෙලාවේ මේ ආස්වාද ප්‍රසවාස වායෝ ධාතුවට පිම්බි මැකිලින් වශයෙන් හෝ ඇතුලින් පිටින් වශයෙන්. එනසන් සක්මණෙන් ඉරියව්වේදී මේ වම වශයෙන් දකුණ වශයෙන්. ඒකට මම නිදාගෙන ඉන්න ඉරියව්වක Taman ඒ ඇඳේ තර වෙන තැන්. එහෙම නැත්නම් හිටගෙන ඉන්න ඉරියව්වක Taman හිටගෙන ඉන්නකොට දැනෙන දේ නැත්නම් හිටගෙන යමක් කරනවා නම් ඒ චේතනාපූර්වක කරන දෙයට හිත එල්ල වුණා කියලා දැනෙන චිත්තක්ෂණය මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ ටික ටික වැඩි වෙනවා. ඒක තමයි මූලික උපදේශ පන්තියෙන් දෙන්නේ. ආන්නේම කරලා යම් වෙලාවක මගේ අරමුණට හිත ගියා කියලා දැනගත්තාම ඉතින් ඒ කියන්නේ මුළු ලෝකෙම දානෙ දුන්න කුසලයේ ඒ චිත්තක්ෂණය අපට ලැබෙනවා. ඒ මොකද මුළු ලෝකෙම දානෙ නොදී අත නොහැර මෙතෙන්ට එන්න බෑනේ. දැන් මෙතෙන් ආවට පස්සේ මේ ආපු ගමන දෘෂ්ටි වශයෙන්, තණ්හා වශයෙන්, මාන වශයෙන් අඩු කිරීම සඳහා අද ඉදිරිපත් වෙච්ච අරමුණ නැවත නැවත බැලීම කරනවා. නැවත නැවත බලන කරනකොට දෘෂ්ටියට ඉඩ දැබීමක් වශයෙන් ඒකේ විවිධ සටහන් මතුවෙන්න පුළුවන් බවට අපි හිත ලැහැත්ති කරගෙන යනවා. විවිධ ආකාර ප්‍රඥප්ති එනවා. సంఠාන ප්‍රඥප්ති සටහන් පිළිබඳ පැනවීම සහ ආකාර පිළිබඳ ප්‍රඥප්ති එන්න පටන් ගන්නවා. ඒතකොට විවිධ භාව, විවිධ ස්වභාව, විවිධ ගති මේ අරමුණ තුල පේනවා. අන්නේ පෙනෙන දේවල් තුල යන්න යන්න යන්න යන්න ඒ අරමුණ බලන්න බලන්න විපරිණාමයකටපත් වෙනවා කියලා අපි වචනේ පාවිච්චි කරනවා. මේක සාමාන්‍ය ස්වරූපෙන් කියනවා ආනාපාන වගේ දෙයක් බලනකොට ඒක කරපන් කියනව නෙවෙයි බලබල ඉනකොට වෙන්නේ මේකයි ගාන්ටාරියට ගහපු ගමන් ලොකු සද්දයක් ඇවිල්ලා දිගට ඒ සද්දේ අඩු වේගන යනවා වගේ ඒකටම කන යොමාගෙන හිත නමාගෙන ඇහුවොත් ඒ ගහපු සද්දේ පාට ඩෝංගාල වෙච්චාම එන ඒ ඝටනයත් ඊට පස්සේ එන කිංකිණිනාදේ අඩුවීමත් වාගේ ගොරෝසුවට පේන ආනාපානේ නැත්නම් ආස්වාස ප්‍රස්වාස වායෝ පොට්ටබ ධාතුව ඒකේ තියෙන ඕලාරික ප්‍රක භාවය ඕලාරික ස්වභාවය ඕලාරික ගතිය පැටහෙනවා ඊට පස්සේ ඒක දිහාම එකෙල්ල සතියෙන් සති මාත්‍රාව නෙවෙයි සතිය අඛණ්ඩ භාවයෙන් බැලුවොත් මේක සිුම් වෙන්න පටන් ගන්නවා එතකොට මධ්‍යස්ත ප්‍රමාණයේ ආස්වාස් ප්‍රසවාසයක් නැත්නම් ඕලාරික දේ සියුම් බවටපත් වීමක් යෝගාවචරයක් දකින්න පුළුවන් නම් ඒ ඕලාරික කෙලේශයක් සියුම් බවටපත් වුණා කියන එකමයි ඒකෙන් අදහස් වෙන්නේ. ගුරුසුර තිබුණ කෙලේශය පව මාරපාක්ෂික ගතිය දැන් ක්‍රමයෙන් සියුම් වුණා. ගිහිල්ලා මේකෙන් නතර වෙන්නේ නැහැ. තව එන්න පුළුවන් ස්වභාව, තව එන්න පුළුවන් භාව, තව එන්න පුළුවන් ආකාර, තව එන්න පුළුවන් సంతාන සතහන්. බල බල බල බල ඉන්නකොට මේකට කඩාපයින් නැත්තම් මූණ කඩාපයින් නැත්තම් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැත්තම් ඇයි මෙහෙම වෙන්නේ කියලා සැක කරන්නේ නැත්තම් ශද්ධාව බින්දෙන්නේ නැත්තම් අරමුණ සියුම් වුණාට සතිය දියුණුවක් වුණා මිසක් කැඩීමක් උනේ නැති බව මෙයා හොඳට කමටහන සුද්ධ කරගත්තා නම් අර සියුම් භාවයේ අති සියුම් භාවයකට යනවා ඒ අතිසියුම් භාවයට යනවා කියලා කියන්නේ කෙලෙස් තවත් අතිසියුම් තත්ත්වයකටපත් වුණා. කෙලෙස් අඩු වුණා. ප්‍රතිපදා විදිහට ගියා. සතිය වැඩි වුණා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා හිතමු අපි මේ ගත්ත රූප ධර්මයේ දිහා බලනකොට නිමිටි කරගන්න බැරි අරමුණු කරගන්න බැරි ස්වરૂපයටපත් වෙලා අනිමිත්තෙත් සතිය කඩාගන්නේ ශ්‍රද්ධාව කඩාගන්නේ ඒකේ සීල කැඩීමක් වෙන්නේ නැති බව දාන්නෝ ඊකට අනාරම්මණී අරමුණු කරන්න බෑ. දැන් ආනපානේ ගන්න බව දාන්න නැත්තම් මැරෙන්න එපායි. මැරිලා නැහැ. නමුත් මේක අහුවෙන්නේ නැහැ. ඒ වුණාට හිත සැක කරන්නේ එතකොට තේරෙනවා රූප සම්බන්ධව මෙච්චර තමයි කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන්. මේ හොඳට ඕලාරිකව තිබුණ කෙසියුම් වුණා. සියුම් අතිසියුම් වුණා. දැන් ඒක දැනෙන නොදැනෙන නොවැටහෙන අරමුණු කරන්න බැරි අනිමිත්ත කර ප්‍රමාණයටපත් වුණා. එතකොට තමයි මේකෙදිත් මේක හරි පාර මේක තමයි අපි මේ සියලු දේ අතහැරලා දාලා ඇවිල්ලා එකක් දිහා හිත යොදලා පරියන්කේදී කරන්නේ ඒක දැන් පේනවා මට මම ඒක මගේ පෙරකල පිනක් නිසා කර්මඨාන ආදී සුද්ධ වෙච්ච නිසා අතනෑර භාවනා කරපු නිසා නැවත නැවත යොදපු නිසා මම මෙතෙන්ට ආවා මේක තමයි විය යුත්තේ නැත්තම් මේක තමයි හරි යහ දිට්ඨිය උලුල් දිට්ඨිය එකම දෙයක් දිහා බලනකොට දේවල් වෙනස් වෙනවා ඒක පිළිබඳව ඇයි එහෙම වෙන්නේ කියන එක හෝ ඇයි මට එහෙම නොවෙන්නේ කියන ප්‍රශ්න ඕනේ නැහැ. මේක දැකලා මේකේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් මේකෙදී අර සූක්ෂම தත්වෙට එනකොට සරුවචනanse සඳහන් කරනවා ඒ විවිධ බාහිරේ තියෙන අනිකුත් සද්ද වේදනා හිතවිලි හොල්මන් කරන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ තමන් බලාගෙන රූපේ ගිවන් වෙනකොට මේ ශාලාවක ලයිට් නිමුවා වගේ ඔක්කොම සංසිඳෙන්නේ නැහැ. අනිත් වටේ කුලප්පු කරනවා. දැන් මේ බලානින්න එකන පේන්ට නොපෙනෙන්ට පටන් ගන්නවානේ. මේ තියෙනවා මේ නැහැ. මේ වෙනස්කම් නැති වෙලා යනවා. එතකොට සද්ද වේදනා හිතවිලි වල ටිකක් මේ කලකල කලකොලොප්පමක් එනවා. අන්නේ කලකොලොප්ප මේන වෙලාවේදී මම අරමුණේ තින්නේ නැත්ත කියන එක හිතවිල්ලක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියන එක අල්ලගන්න බැරුව යනවා. ඉස්සලා නම් ඔරෝසුර තිනකොට නාස්පුඩු පුරවාගෙන යනවා එනවා තේරෙනවා. මධ්‍යස්ත වෙනකොටත් සතියේ ඉන්නකොට තේරෙනවා අරකම තමයි මේ කියලා. සියුම් වෙනකොට මේ අනිකුත් ඒවායිත් බාධාව නිසා යාට තේරෙන පටන් ගන්නවා මම හිතලා හුස්ම ගන්නවද? එහෙම නැත්නම් හුස්මක් නැද්ද කියලා මේක හිතලුවක්ද ප්‍රත්‍යක්ෂද්ද කියලා හිතා ගන්න බැරි මට්ටමකට යෝගාවචරයපත් වෙනවා. පත් වෙනකොට ඒ ඒ සියුම් භාවයේදී මේ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව නিত্য දෙයක් නෙවෙයි බොහෝම තැම්බිච්ච පිපිඤ්ඤ කැලක් වගේ එහෙම නැත්නම් පුල්ලොන් දෙයක් වාගේ බොහෝමත්ම සියුම් දෙයක් මේක අනිත්‍ය බව මේ අර ගොරෝසු වෙලාට වඩා සියුම් වෙලාට වඩා අති සූක්ෂම தത്വෙදි පේනවා මේක ඇති වෙන தത്വේ ඉඳලා නැති தത്വෙට යනවා නැති වෙන தത്വේ ඉඳලා ඇති தത്വෙට යනවා මේක වර එක අද්දකිය හැකි අල්ලන්න පුළුවන් තරම් හයියට අහු වෙනවා. වර එක නිකන් හිතවිල්ලක් විතරයි. එතෙන්දී තමයි යෝගාවචරයට තේරෙන පටන් ගන්නෙ මේක ඒ නිට්ටියව තියෙන්න ඕන කියලා හිතුවොත් ඉසිකක්කමක් වෙනවා. ඒ දැන් නිට්ටිය නෑනේ. මේක අනිත්‍ය වෙන්න පුළුවන් කියන යහ දිට්ඨියේ පුලුල් දිට්ඨියේ ගියොත් ඔන්න දැන් තේරෙනවා අඩු කරන අඩු කරන අඩු කරන යනකොට එක තැනකදී ඇත්තේත් නැති නැත්තේත් නැති තැනට යනවා. මෙතනදී තක කරලා හයියෙන් හුස්ම ගන්න ගියොත් මෙතනදී වැරදි දිට්ටියක් නිසා නිඳට වටගත්තොත් මෙතනදී සතිය කැඩලා වෙන්න ඇති කියලා සමාධිය කැඩලා වෙන්න ඇති කියලා සලුවක සාදාලා නැගිටලා ගියොත් මෙතනදී හිතුවොත් ආනපනේ මට හරියන්නේ නැහැ මම බුද්ධ අනුසුති ටිකක් කරොත් මීට වැඩිය හොඳයි මෛත්‍රිය හොඳයි කියලා මේ ආනපනට අනදර කරොත් ඉතින් එයා එතන මේ මිත්‍යා දිට්ඨිය නිසාම භාවනා විදිරි ගමන විහිං හානි කරගෙන නානා මත පළ කරනවා පොත් ලියනවා බණ කියන්න පටන් ගන්නවා. භාවනා විදිහට යමක් වෙන්නේ නැහැ. යහදිත්‍යයෙන් යන කෙනා දන්නවනම් මේ වගේ වෙලාවට ගිහාම මෙච්චර මෙයා බොහොම ලස්සනට අල්ලගෙන හිටපු ආනාපානෙ මොකද මොකද උනේ? මේ තියනවා මේ නැහැ. එතකොට දුකක් වැටෙනවා. මේ ආනාපාන කියන්නේ සැපක් හෝ ආස්වාදයක් නෙවෙයි. ආඳ යවලා වල්පත ගත්තා වගේ සුරුස් ගාලා ලෙසලා යනවා. එතකොට පේනවා මේ රූප ධර්මය දුකක් ඇති කරන්නේ මට. මට කිසිම පාන ශක්තියක් දෙන්නේ නැහැ. මට ඕන න්‍යාය පත්‍රයට වැඩ කරන්නෙත් නැහැ. තියෙනවා කියලා වෙලාවක පෙන්වන අනික් ගමන නැහැ. ඒ අතරමැද වට ඉන්න වේදනා හිතවිලි සද්ද යක්කු වගේ අර කියන පරිේශණය කරන්න දෙන්නේ නැතුව හොල්මන් කරනවා නානා රුදු බේසමවලා මග අවරනවා. ඉතින් යෝගාචරය මේ වෙලාවේදී මේ ගත්ත මූල කර්මස්ථානය දිගට බැලීමේ කටයුත්තේ මේ මතුවෙන දුක මේ වෙහෙස කර తত্ত্বය මට භාවනාවේ අභියෝගයක් මට භාවනාවේ තියෙන ඉතිරි ප්‍රශ්න පත්‍රයේ මම මේකදී මේ අල්ලගෙන ගිය හිටපු එක ඇති නැති තත්ත්වයට යනකොට ඒක කොයි දේ වුණත් දුකයි. ඒක හරියට Tamange දරුවා මේ මරණාසන්න මොහොතේ ඉන්නව දිහා බලා ඉන්න අම්මා කෙනෙක් වගේ ඉඳපු ගමන් හුස්ම ටිකක් ගන්නවා පණ තිනවා වගේ තේරෙනවා ආයෙ සැරයක් ගොරොත් දැදින පටන් ගන්නවා. ඉතින් ඒක බලනකොට හරි දුකයි. ඒ වගේ තමයි දැන් ආනාපානේ කියලා වෙලා යන්න හදන වෙලාව. දැන් පේනවා නොපෙනෙනවා. මේක දිහා බලාන ඉඳනනම් මේ රූප ධර්ම වල අවසාන ජවනිකාව. නැත්තම් කොච්චර බැලුවත් කෙලවරේ තියෙන්නේ සැපයලවන ගතියක් නෙවෙයි දුකමයි. ඒක එන්න ඔය ගොරෝසු ආනාපානේ දුක බලලා හරියන්නේ නැහැ. මධ්‍යස්ථ ආනාපානේ දුක බලලා හරියන්නේත් නැහැ. දුක වැටහෙනවා නම් වැටෙන්නේ යහ කල්පනාවේදී මෙයා ඇති නැති தත්වෙට ওই පිපිඤ්ඤලෝදයක් වාගේ පොල්ලොන්දයක් වාගේ මෙලෙක් කරගත්ත වෙලාවේ. එතකොට මේක සුබ ඉලවන එකක් නෙවෙයි. දැන් බබෙක් හම්බ වෙච්ච ගමන් හුස්මක් ගත්තාම ඒක සුබයක්. උප්පත්තියක්. දැන් මේක නැති වෙන තැනක්. ගෙවන් වෙන තැනක් අසුබයක්. අවමංගල්‍යයක්. මේක මෙතෙකල් රැකගෙන හිටියට තියෙනවයි කියලා බැලුවනම් හරියට පේනවා මේක එන යන උගුර හිර වෙච්ච තත්වයකට යනවා. මේක ආත්ම සත්‍යයක් නෑ. මොකද රූපයක් වයන්කොට රූපයක් වෙන්නෙත් නෑ අරූපයක් වයන්කොට අරූපයක් වෙන්නෙත් නෑ නිමිත්තක් වයන්කොට නිමිත්තක් වෙන්නෙත් නෑ අනිමිත්තක් වයන්කොට අනිමිත්තක් වෙන්නෙත් නෑ එයා මොකද්ද න්‍යායකට වර එක නිමිත්තක් වෙනවා වර එක අනිමිත්තක් වෙනවා වර එක ආරම්මණයක් වෙනවා වර එක අනාරම්මණයක් වෙනවා වර එක වස්තුවක් වෙනවා වර එක ශක්තියක් වෙනවා මෙන්න මෙතන ගියාට පස්සේ පේනවා ඌ කියන දේ බලනවා මිසක්කා මං කියන දේ අහන්න උලැස්ති නෑ එතනදී තේනවා මේක නিত্য නෑ, සුඛ නෑ, සුබ නෑ, අනාත්ම නෑ, ආත්ම නෑ. ඉතින් මෙවැනි අර ගෙවම් කරන වෙලාවේ එවැනි යහ කල්පනාක ඉන්න මිසක දාඩිය දාන්නටයි ගැහෙන්නටයි දඟලන්නටයි හුස්ම හයියෙන් ගන්නටයි නින්දට වැටෙන්නටයි ගියොත් හොඳට මතක තියාගන්න ඒක තමයි මායя කියන්නේ. මෙච්චර ලස්සන මේ කටයුත්ත සිදු වෙන වෙලාවේ අපි විහිං අර අනාකූල යන ප්‍රවාහය ආකූල කරනවා. අර පෑදීදියට බොරදිය දානවා. ඉතින් මෙතනදී ඒ දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් පුලුල් දිට්ඨියෙන් යහ දිට්ඨියෙන් බලන හිටියොත් මේ භාවනා ශක්තිපත් නිසා ප්‍රතිපදාව ඉදිරියට යන නිසා කෙලෙස් නැති වෙන්න නිසා රූපයාගේ ඇති හැටිය දැන් පේනවා. මේක තමයි මෙයාගේ ස්වභාවය. වෙන වැඩ කර කර ආනාපාන කර හිටියොත් හිත යොදන්නේ නැතුව සත්‍යබන්ධ නැතුව මේක ඉතින් මයින්මක් අදිනවා වගේ ඇද ඇද තියෙනවා. නමුත් මේකටම හිත දැම්මොත් මෙයා එන්න එන්න තුනී වෙනවා. තුනී වෙනකොට අර නානා රුදු වේසම වණ්ඩ ගන්නවා. බාහිර අරමුණත් රුදු වේසම වෙනවා. මේකෙත් නානා වේසම වෙනවා. 18 සන්නි නටනවා. මේක දිහාම නොසැලී. බලහන හිටීමට අපි කිව්වොත් යහ කල්පනා සම්මාදිට්ඨිය පුරුල් කල්පුරුල් දිට්ඨියක් එහෙම නැත්නම් ඇතිකල යුත්තේ මේකයි කියලා ඒක ඇති කරන්න තමයි මේ මොග්ගල්ලාන සංශය කතා කරන්නේ. අනේ මට එහෙම එකක් පහල කරගන්න ලැබේවා කියලා චිත්ත මාත්‍රාව ඇති කරන්න. කවදා හරි ඒක දැක්කොත් දැකලා සතිය කඩා ගන්න නැතුව සමාධිය කඩා ගන්න නැතුව සීලය කඩා ගන්න නැතුව සද්ධාව කඩා ගන්න නැතුව මේක හරහා ගියොත් මේ පැහැදිලිව පේන්න පටන් අර ගන්නවා මේකට ඔය ඉතිසලා මම කොච්චරද ඇවිල්ලා ඇති. මුත හරි දිට්ටි තිබුණ නැති නිසා මේ වෙලාවේ මම මේ කලබල කරගත්තා. අද කලබල කරන තුකට වෙන්න දුන්නාම ප්‍රීතිය ප්‍රමෝදයක් පහළ වෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම තේරෙනවා Taman ඒකට විපස්සනාවෙන් අනුග්‍රහ කරොත් පමණක් ප්‍රීතිය එනවා. එහෙම නැත්නම් මේක පරදොලවට හගත්තොත් මිත්‍යා දෘෂ්ටියෙන් ගියොත් අනිවාර්යයෙන්ම කියන සතිය කරනවා කියන. අනිවාර්යයෙන්ම කියනකට සමාධි කරනවා කියන. අනිවාර්යයෙන්ම කියනකට ආනපනිය අල්ලන්නේ නැහැ කියන. අනිවාර්යයෙන්ම කියනවා මට නින්දට වැටුණා කියලා. අන්දිව නොවි එතෙන්ට රකින්ද බුදුහාමුදුරුවෝ තෙන්ට එන්නේ නැහැ. මොග්ගල්ලාන ස්වාමීන් තෙන්ට එන්නේත් නැහැ. භාවනා ගුරුවරයා එන්නේත් නැහැ. තමන්ම තමන්ගේ පිටකොන්දක් ඇතුව ආධ්‍යාත්මික ශක්තියක් ඇතුව ලක්ෂ කෝටි වාරයක් වරද්දලා ගිහිල්ලා ගියොත් මේ රූපය අන්තිමට මෙන්න මේ වගේ මරණ චිත්තක්ෂණ නැත්නම් ආනාපානය කරලා සාර්ථක වෙන චිත්තක්ෂණේ යා ඔප්පු කරලා පෙන්නනවා යහපත් දෘෂ්ටි ඇති කෙනාට මේක අනිත්‍ය දෙයක් මේක දුක දෙන දෙයක් මේක අසුබගෙන දෙන දෙයක් මේක පාලනය කරගන්න බෑ. ඔත් භාවනා නොකරන එකනට වෙන්නේ මට ඕන හුස්ම ගන්න පුළුවන් මට ඕන හුස්ම හෙලන්න පුළුවන්. ඒ නිසා මේක පාලනය කරන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම සුබ දෙයක්. නීත්‍ය දෙයක්. සුඛ දෙයක් කියලා තමයි ආස්වාසය ආස්වාදයක් කරන ජීවත් වෙන්නේ. නමුත් කෙලවරට බැලුවොත් මේකේ තියෙන්නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්වභාවයක්. ඒ නිසා අපි අකරතැබ්බයකටපත් වෙනකොට ආනාපානෙත් පැදුරටත් නොකිය මාරු වෙනවා. මාරු වෙනකොට අපි තක්කුමුක් වෙනවා. අපිට দাঁඩි දාන ඉතින් මරණ මොහොතේදී එහෙම මේක වුණොත් අපි වයසට ගිය වෙලාවක මේක වුණොත් යමක් කමක් කරගන්න බැරි. ලෙඩ වෙච්ච වෙලාවක මේක වුණොත් අපි මොන තරම් ක්‍රොස් කටකවත් අත දාගන්න බැරුව තක්කුමුක් වෙයිද මේ සෞඛ්‍ය සම්පන්නව භාවනා කරද්දී සතිමත් සමාධියෙන් ඉන්නකොට මේක වුණත් අපි ගැහෙනවා. ඒත් দাঁඩි දාන ඒත් කලබලයක් කරගන්න. ඒත් අපිට යන්නේන පාර මතක නැති වෙනවා. ඉතින් මේ කර කර හිටියොත් පේනවා මිත්‍ර විශ්වාස කරපු මේ ආනාපානේ. නැත්නම් මේ හුස්ම, නැත්නම් මේ ප්‍රාණේ යම් වෙලාවක අපිට අකරතැබ්බක් වෙච්ච වෙලාවේ එයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගති පෙන්නුවොත් ඒක අකරතැබ්බෙට තවත් අකරතැබ්බයක් වෙලා මරණාසන්න වෙලාවක දරා ගන්න බැරි කොහේ හිතයිද කියන්න බැරි අවුලකටපත් වෙනවා ඒක තමයි අපි ටිකක් කල්ැතුව මේ කරලා බලන්නේ හැම එකම මැරෙන හින්දා. හැම එක්කනම වයසට යන නිසා හැම කෙනාම ලෙඩ වෙන නිසා අන්නේම ගියාට පස්සේ තේරෙනවා මේ වදකයෙක් කඩුවක් අතේ තියාගෙන තෝකඤ්ඤං තෝමරඤ්ඤං කියලා ඔසවගත්ත කඩුවක් වගේ තමයි හැම රූපයක්. ඒවගෙන විශ්වාසය කරලා අපි හදන මේ අහස් මාලිගාව එහෙම නැත්නම් වැලි මාලිගාව මේ වීදුරු මාලිගාව මරණ චිත්තක්ෂණ කිට්ටුවේක නේනකොට ඒ සියලු ආඩ්‍ය ලකුණුත් එක්ක අනිත්‍ය බවට, දුක්ඛ බවට, අසුභ බවට, අනාත්ම බවට පෙන්වනවා. ඉතින් ඒක දන්න කෙනා නම් මැරෙන්න ඉස්සලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැක ගන්නා සුළු දෘෂ්ටියකින් කටයුතු කළොත් ඒක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. අමාරු වෙන්නේ මේකට හරස් කැපුවොත්. මිච්ඡා දිට්ඨි වුණොත් හරියටියට ගෙවන් වෙනකම්ම මේක දැක්කේ නැත්තම් ජන ඒ තියෙන ජවනිකා ටික එකින් එකට එකින් එකට ලස්සනට දැක්කේ නැත්තම් අපිට අනන්තවත් හේතු තියෙනවා මේ ආනාපානෙ නිට්ටයයි සුඛයි සුබයි කියන්නේ. ඉතින් මේ විදිහට මේ රූප ධර්මයක් මමයේ කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන අපි මේ ජීවත් වෙනකන් නටන නාඩගමත් භාවනාවේදී මේ වගේ සාර්ථක වෙන චිත්තක්ෂණයක හෝ මරණ මොහොතදී මේ රූපයාගේ ස්වභාවය දැකීමත් බලනකොට ඒකාන්තම ජීවිතය කියලා කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් කෙලවර වෙනකොට බලාපොරොත්තු සුන් වෙනවා. ඒක නිසා අතෘප්තිකරව අපිට මේ ජීවිතෙන් සමුගන්න සිද්ධ වෙනවා. මේක තමයි සෑම මනුස්සයාටම සංසාරේ පුරාවටම මේ කල්ප කෝටි ගණක් සිද්ධ වුනේ. මරණ මේත වෙනකොට මේ අපි විශ්වාසයේ තිබ්බ මේ රූපයේම Tamanට වදකෙක් බාටපත් වෙනවා. ඒක නිසා මරණ මොහොතේදී මේ මරණේ වදකෙක් බවට පත් වෙන බව දැනගෙන කල්ැතුව මෙයා වදකෙක් බව තේරුම් අරගෙන හිටියොත් එයා රසාවෙන් අස් කරන්න ඕනේ නැහැ. එයා ඉන්නේ මේ වැඩේටයි කියලා තේරුම් අරගෙන ඉන්නේ කාට කියනවා රහතන් වහන්සේ. උන්වහන්සේ ශරීරේ පාවිච්චි කරනවා. උන්වහන්සේත් මේ හුස්ම ගන්නවා. නමුත් එයා කවදාකවත් මෙයාට විශ්වාසය කරන්න දෙන්නේ නැහැ. මෙයාට කඩුව අතර දෙන්නෙත් නැහැ. මෙයා වදකෙක් බව දන්නවා. ඒ නිසා ජීවත් වෙන්නෙම මේ රූපේ ආඩම්බරයක් කරගෙන නෙවෙයි. රූපේ මාමය, මාගේය, මගේ ආත්මය කියවගෙන නෙවෙයි. මෙයි නැතුව බෑනේ. ආන් ඒ විදිහට මේ රූපයේ විසේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා නම් ඒක තමයි බුදුහාමුදුර අපට දෙන පළවෙනිම අභ්‍යාස පන්තිය කායानुපස්සනාව හරහා සම්මාදිට්ඨිය ඇති කිරීම. නමුත් ජීවිතය කියන්නේ එකක් නෙවෙයි. ජීවිතය කියන්නේ මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් ස්කන්ධ රාශියක් තියෙනවා. මේ රූපයේ ඇති ප්‍රകൃතිය වදක භාවය. වද දෙන ගතිය. අතරක් නොතබ ඉසුඹලන්ට ඉඩක් නොතබ වද දෙන ගතිය. ඒක නොබලන එක තමයි අසතිය කියන්නේ. කායනගත අසතිය නෙවෙයි විවිධ දේවල් කල්පනා කර කර ඉන්නවා. එතකොට රූපය තේරුම් ගන්න පුළුවන් අපිට සමාහට සුඛ දෙයක්, සුබ දෙයක්, ආත්ම දෙයක් කියලා. සතියෙන් බැලුවොත් දවසින් දවස ගැඹුරට යනවනම් රූපේ තියෙනා වූ මේ අබක්කකදී කලදරයකදී මරණ චිත්තක්ෂණිය අපිව අසරණ කරන ගතිය හොඳට භාවනාදී සතිය ඇතුව සමාධිය ඇතුව සීලය ඇතුව ශ්‍රද්ධාව ඇතුව දැක්කොත් ඒ ඇති වෙන වෙනසට කියනවා පෘ탁ජනෙක් ආර්යත්වයටපත් උනායි අපි මේ චිත්‍රපටය දැකපු නැති නිසායි තාම මේ රූපය පිළිබඳව අනියම් සම්බන්ධකම් අනියම් ප්‍රේම සම්බන්ධකම් පවත්වාගෙන තියෙන්නේ. මෙයත් එක්ක සම්බන්ධකම් පවත්වන දෙයක් නැහැ. මෙයා Taman මරන්න කඩුවසව ගත්ත වදකෙක් වාගේ. ඉතින් මේක රහතන් වහන්සේ කොහොමද මරණ චිත්තක්ෂණයේ රූපේ දිහා බලන්නේ කොහොමද කටයුතු කරන්න කියලා ප්‍රශ්නයක් අහපු වෙලාවක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වෙන සූත්‍රයක යමක කියන ශ්‍රාවකෙක් අහනවා ස්වාමීන් වහන්සේ මරණ මොහොතදී කොහොමද මේ රහතන් වහන්සේ නමක් තමගේ රූපේ කෙරෙහි ක්‍රියාත්මක කරන වේදනාව සංඥා එතකොට තාරිපුත්තු සාංශ කියන මම ඔයාට නිදර්ශනයක් දෙන්නම් තමන්ට නිදර්ශනේ වැටහෙන විදියට මට කියන්න උත්තර ඒ අනුව තමයි මට මේකට උත්තර දෙන්න හදන්නේ කියලා එයා කියනවා රජ කෙනෙක් එහෙම නැත්නම් කුලයක ඉන්න කුලපතියෙක් තව කෙනෙකුට අසාධාරණයක් කරනවා. අසාධාරණයක් කරපම අසාධාරණ ලක් වෙච්ච කෙන වෛර බඳිනවා. වෛර බඳිනවා දැඩි අධිෂ්ඨානයක් ගන්නවා මම බොහොම මරණයි කිය. නමුත් එයාට තාම කොහොමඩක්වත් අර පුදුගලකට යන්නත් බෑ කිසිම ආයුධ උපකරණත් නැහැ. නමුත් හිතේ පැහැවෙනවා මරනවා මරනවා මරනවාමයි. ආහන් එහෙම ඉන්න මේ වදකෙක් ඥානවන්ත වුණොත් එයා කියනවා එයා රජු රෝගාවට යන්න බෑනේ රජුරෝගාට යන්න කිට්ටු කරන්න බෑ මොකද ආරක්ෂක මුරවලු තියෙනවා. දිය කඩਿੱච්චි තියෙනවා. කොටු තාප්ප තියෙනවා. ඉතින් මෙයා කරන යනවලු රජුරන්ගේ අස්වය බලා ගන්න ඒ ඇත්ගොව්වගේ ප්‍රධාන ඇත්ගොව්වාට කියලා කියනවා නීරාලාමි අනේ අප්පුවාමි මට මේ කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ මට මොකක් හරි තියෙන රසාවක් දෙන්න ඊට පස්සේ කියනවලු එහෙම මට රසාවක් දෙන්න බෑ උළුවන් නම් අස්ස ගාල සුද්ධ කරපන් ඒ සුද්ධ පවිත්‍ර කරන වැඩක් කරපන් බත් බැලේක් විදිහට හිටපන් කියලා ඉතින් මෙයා සියලු දිනාටම කලින් නැගිටලා අස්වගාල සම්පූර්ණයෙන් සුද්ධ කරලා අර ගෙහිමියා බුදිය ගන්නත් පස්සේ සම්පූර්ණ සක්‍රීය වැඩ කරනකොට වරුවේ වැඩ දීපු අස්වකයාට හිතෙනවලු ඇත් කාලා බලන එකනට යකෝ මේ මිනිස්සයා මේ පුදුම මේ net බෑ කිව්වට හරියට මහන්සිල වැඩ කරනවා නේ කියලා. ඉතින් එයා කියනවලු එහෙනම් අලි පැටිය බලා ගන්න දීපන් නැත්නම් අලියෝ ටික බලා ගනින් කියලා දවසින් දවස දවසින් දවස ස්වාමියාගේ හිත ගන්නවා. හිට ගන්න උදේම නැගිටිනවා. කිං කරවෙති කියලා අහහ කිං කරව හැම දෙයක්ම කරනවා. Tamanට ඕන නැති දේවල් කරනවා. හැන්ද වෙනකම් වැඩ කරලා බුදියා ගන්න. ඉතින් හැමදාම මෙයා රජුරන්ට කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හරි ලේසි වැඩ ටික. අනේ මේ කුලියට ගත්ත මිනිස්සෙක් කමුණේස හරියට මහන්සිලා වැඩ කරනවා. ඉතින් ඔහොම කී කියා ඉන්න ගමන් රජුරන්ගේ අවශ්‍යතාවයක් වෙනකොට අර්මංශට කියනකොට මේ මාලිගාව වැඩේට කවුරක්වත් නැහැ මිනිස්සෙක් කියපන් කියපම අනේ ඔබතුමාටම ගැළපෙන මිනිහෙක් ඇවිල්ලා ඉනවා. මෙන්න මෙහෙමයි මගේ අස්සාරෝ මේක වැඩ කරන්නේ මිනිස්සයා. ඉතින් රජුරෝ යාට දෙනවා වරුවේ වැඩක් මාලිගාවේ. රජුරෝ සන්තෝෂ වෙන්න වැඩ කරනවා. ඊට පස්සේ මාලිගාවේ ස්ථිර සේවයට යනවා. ස්ථිර සේවයට ගිහිල්ලා ඕන වෙලාවක මාලිගාවට යන්න මාලිගාවට එන්න ගිහිල්ලා අන්තිමට ආරක්ෂක සේවකෙක් බාටපත් වෙනවා. පත්තිල රජුරන්ගේ නිදන ගබඩාවේ අරසව බාරගත්තට පස්සේ නිසි විදියට පිහින් අල්ල මරණ රජුරෝ. ඉතින් අහනවා සාරිපුත්‍ර සාංශ මේ මිනිස්සයා වදකේකුනේ කොයි වෙලාවේද කියලා. ඒ වදකයා තමයි ලෝකයා දන්නේ රජුරණ බිහින් යන වෙලාවේ. නමුත් සේවයට බැඳිච්ච දවසේ ඉඳලම වදකයා. ඒ වදකකම නිසා තමයි යා වැඩියෙන් සේවය කරන්නේ. පරිස්සම් වෙන්න වැඩියෙන් සේවය කරන කට්ටිය ගැන. ඕනකට වැඩිය පැනලා දෙන්න හදන්නේ මොකක්ද ඕනි ආය පත්‍යක් හිතේ තියා. අනිත් එක කම්මැලියා. ඒක නැගිටින්නේ බහුවෙලා කලින්ම පුදිනවා මොන වැඩක්වත් කරන්න හැබැයි උට යටි න්‍යාය පත්‍රයක් නැහැ. න්‍යාය පත්‍රයක් තියෙන හැම කෙනෙක්ම අනික් අයට කලින් නැගිටිනවා, කිං කරව වැඩ කරනවා, ඔක්කොම පුදිනකන් ඉන්නවා. එයා බලන්න හදන්නේ කොහොම හරි රජුරුවන්ගේ නිදන ගබඩාවට යන්න. ඉතින් ඒ වගේ තමයි රහතන් වහන්සේ දන්නවා මේ රූපය කියලා කියන්නේ අර කඩුවසවගත්ත වදකෙක් වගේ එකෙක්. එයා මේ මම පිරුණම් පාන වෙලාව විතරක් නෙවෙයි මගෙන් අයින් වෙන්නේ. එයා ඉන්නෙම මට කන්‍යම් මරණ්‍යම් කියන අදහසෙන්. ඒ නිසා පුළුවන් නම් උපක්‍රමයකින් එක රූපයක් අරගෙන ඒක ගෙවම් කරන හැටි බලන්න. අනිමිත්ත කරන හැටි බලන්න. අනාරම්මන කරන හැටි බලන්න. බලාන ඉඳද්දි මෙයාට යාගේ රංගනේ දක්ක ගන්න බැරි තැන්න බලන්න. එතකොට පේනවා බුදුරජාණන්සේගේ ක්‍රියාපටිපාටිය හරහා රූපයාගේ වද දෙන ගතිය නපුර බල බලා දැක දැක අස්පනා පිට නැති කරන්න පුළුවන්. මේ නැති කරනකොට සතුටක් දෙන්නේ කනගාටුවක් දෙන්නේ. සතිය වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ. සද්ධාව වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ. තීලේ වැඩිවීමක්ද වෙන්නේ අඩුවීමක්ද වෙන්නේ කියන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් මේ අරමුණ ගෙවන් වෙනකොට ඉසాత බැඳගෙන අඬණ්ඩයි. එහෙම නැත්නම් වෙන අරමුණු වලට යණ්ඩයි, නිින්දට වැටෙණ්ඩයි, සතිය ගන්නවා කියලා සාකච්ඡා කරණ්ඩයි අපේ හිතේ තියෙන මේ සෑම ඥානයක්ම මිච්ඡා දිට්ඨියන්නේ. මේ කල්පනා කරන හැම අපි දැන් හිතන ආකාර පරිවිතක්ක ණය විපස්සනාව ඔක්කොම මිච්ඡා දිට්ඨියක් බුදුරජාණන් වහන්සේට පෙන්වන්න ඕනේ. මේකා වදකයක්. මේ වදකයාට ඇඟට නොදැනෙන්න ඕ ගෙවම් කරපන්. ගෙවම් කරන්නේ කොහොමද? ගොරෝසු රූපේ ගොරෝපු ආස්වාස් ප්‍රසවාසේ බල බලයින් දජම සියුම් වෙන්න අරින්න ආයතකොට තේරෙනවා දැන් මෙයා බුදුහාමරගේ අන්තරේට බුදුහාමරගේ මන්තරේට අහුවෙලා. ඊට පස්සේ සම්පූර්ණයෙන් ගෙවම් කරාට පස්සේ ඕන ප්‍රතිපදාවෙන් මට අඩු ගානේ රූපය ගෙවම් කරන්න පුළුවන් හැටි මන් දානවා. රූපේ ගෙවක් කෙරුවට පස්සේ ඊගාට මම මොකද්ද කරන්න ඕනේ? ඇයි මෙහෙම උනේ කියලා ප්‍රශ්න අහනවා නෙවෙයි. මේ ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලස් අඩුවීමක්. හැබැයි මේ පංචස්කන්ධෙන් එක ස්කන්ධයත් එක්ක විතරයි වැඩ කරලා තියෙන්නේ. ඒක නිසා මම බලන්න ඕනේ ගන්න ගන්න වෙලාවේ ඉඳ ගන්න ඉඳ ගන්න වෙලාවේ මේ ගත්ත මූල කර්මස්ථානයේ ගෙවම් කරන හැටි දැක්කොත් මූල කර්මස්ථානයේ ගෙවම් වෙනකොට යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කිව්වා වගේ අනිකුත් රූප ධර්ම ඔක්කොමත් ගෙවන් වෙලා තියෙයි. අනිත්ව ගැන මොකක්වත්ම හිතන්න ඕනේ මූල කර්මස්ථානයේ පිළිබඳව මොන දේ ඇවිල්ලා හොල්මන් කරත් මූල කර්මස්ථානෙම නැවත නැවත බල බල ගෙවම් කරොත් එතෙන්දී අනිත්‍යවත් නැතිලා හිස් තැනකට පාළු තැනකට අනිමිත්ත තැනකට අනාරම්ම තැනකට හිත යනවා ඊට පස්සේ ආයෙ මෙයා නැගිටිනවා නැගිටතර පස්සේ ආයෙත් ආදුනිකෙක් වගේ පටන් අරගෙන වෙන කර්මස්ථානයක ආනපානෙ හෝ අල්ලගෙන බලනකොට ආයෙත් ගෙවන් වෙනවා. එතකොට මෙයා දහස්වර ලක්ෂ වාරයක් පුරුදු කරනවා ගොරෝසු වෙච්ච අරමුණක් රූපාරම්මණයක් සියුම් කරන්න හැටි. සියුම් කරන්න කරන්න යාට තේරෙනවා ගොරෝසුට තියෙන තාක්කල් ඒක නিত্য සුඛ සුභ කියන තාක්කල් මිත්‍යාදිට්ඨි. ඒ වෙලාවේදී අනිච්චන් දුක්ඛං අනත්තං කියලා වැඩකුත් නෑ. එයා ගෙනියන්න ඕනේ සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා ඇති නැති මට්ටමට රූප සංඥා මට්ටමට අඩු කරාට පස්සේ අන්න බුදුහාමුදුරගෙන දැන් මතරපන් යන්තරේ මන්තරේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි නේතා නේතම් මම නේතවමස්සේ නමේසෝ වත්තා රූපය ආත්මේ නෙවෙයි ආත්මේ රූපෙහි නෑ රූපය ආත්මාකාර නෑ ආත්මේ රූපාකාර නෑ ඒක නැවත නැවත හිතට වැද්දුවොත් වද්දන්ට ඕනේ වැදෙන්නේ රූපේ අර පිපිඤ්ඤ කැම්පිච්ච විඤ්ඤාලයක් විදිහට වගේ කැලක් විදිහට වගේ බොඳ කරගත්තට පස්සේ ලොඳ කරගත්තට පස්සේ එතෙන්දී නම් දෘෂ්ටි බලපෑමක් ඒක ඒ විදිහට බැලුවා නම් අනිකුත් අරමුණලත් මේ තුනී වීමක් මේ විදිහට යෝගාවචරයේකට භාවනා වැඩමුළුවකදී හෝ උත්සාහයකදී මේ පංචස්කන්ධෙන් එක ස්කන්ධයක් ගිවන් කිරීමේ කලාව, ගිවන් කිරීමේ යහ දැක්ම, ගිවන් කිරීමේ පුලුල් දැක්ම සම්මා දිට්ඨිය පහල කරගන්න පුළුවන් නම් ඒකෙදී මූල කර්මස්ථානයේ ගෙවන් වෙනකොට අනිත්තරමුණුත් ගෙවන් වෙන්නේ යම් ආකාරයකටද ඊටාත්ම ලස්සනට සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා මේ විදියට රූපේ නැවත නැවත ඇති වෙන්න දීලා නැවත නැවත ගෙවන් කිරීමේ ක්‍රමයේ කරනකොට එන්න එන්න කෙලස් කැපීමක් වෙනවා මේ දෙුනේ නැත්තම් කෙලස් කැපෙන්නේ මේ කෙලස් කැපීමේ වැඩේ වෙන අතර වාරයේදී ඒ යෝගාවචරය වේදනා සම්බන්ධව සුවිශේෂී අපි කියනවා ඒකට ඉන් සර්විස් ට්‍රේනින් එකක්. එහෙම නැත්නම් සේවයේ ඉන්න ගමන්ම පුහුණුවක් ලැබෙනවා. යාට තේරෙන්න පටන් අර ගන්නවා මේ අධික සැප හොයන්න අපි ගියාට වැඩේ කෙලවර වෙන්නේ දුකෙන් හැම සැප වේදනාවක්ම කෙලවර දුක ඒ නිසා සම්පූර්ණ වේදනා ප්‍රස්තාරයක් මුලැමැදාග දැක්කනම් මුල සැපනම් අග දුකයි මුල දුකනම් අග සැපයි ඒ නිසා දෙක එකතු කරලා දෙකට බෙදපුවාම වේදනාවල ප්‍රියකල යුතු සහ අතහැර යති කියලා જાතියක් නැහැ මේ දෙක දැක ගන්න බැරි නිසායි අපි දැක ගන්න බැරි මේ ප්‍රිය වේදනාවල තියෙන කෑදරකම නිසා. ඒ කෑදරකම හරහා ප්‍රිය වේදනාව සඳහා නොකරන ජඩකමක් නැහැ. නොකරන පාවාදීමක් නැහැ. නමුත් ප්‍රිය වේදනාව හැම එකෙම අවධානය තියෙන්නේ දුක. ඒක හරියටම ආනපාන ගොරෝසු මධ්‍යස්ථ සියුම් එක වගේ හොඳ සැප වේදනාවක් දිහා බලනද ඒකේ ස්වභාවයෙන්ම ටික වෙලාවකින් නැති වෙලා අන්තිමට දුකෙන් කෙලවර වෙනවා. මේක හරි හැටියට දැක්කනම් ওই සැප වේදනාවට ලකුණු දෙකක් දීලා ඒක පිටිපස්සේ දුවන ගතිය වෙනුවට දැකගනිවි හැම සැප වේදනාවක් කරන දුකේ. නැත්නම් ඒක දැකගන්න බැරි මේ සැප වේදනාවට තියෙන තණ්හාව කියන මේ රාගානුසේ නිසා ඇහැමුවා වෙලා නිසා දෘෂ්ටිය සෞත් වෙච්ච නිසා බලන්නේ අඳුරු කණ්ණාඩියකින් නිසා සැප වේදනාව තියෙන නපුර දැක ගන්න බෑ. ඒ වාගෙම තමයි හැම දුක් වේදනාවක් ඉවරනේ සැපෙන්. දුක් වේදනාවට තියෙන වෛරය නිසා අපිට කවදාවත් දුක් වේදනාව ඉවර වෙන්නේ සැපෙන් නේද කියලා තේරෙන්නේ නැහැ. කවදා හරි මේ දෙක දැක්කනම් Tamanට තේරෙයි මේ රූපය පිළිබඳව ගෙවන් වීම සිදුවෙනවත් එක්කම ඒ යෝගාවචරය භාවනාදී මතුවෙන ආලෝක පීති පස්සද්දි වගේ සුඛ ධනවන අරමුණු ආවට ඒව මහා ලොකු ආඩම්බරයකට ගන්නෑ. ඒව ඉවර වෙන්නේ දුකෙන් බව දාන්න. ඒ වගේම මේ රස්සාවක් හම්බුණා, විභාගයෙන් පාස් වුණා, සුවිප් එකක් ඇදුනා. මේ ඔක්කොම සැප જાති තියෙනවනේ. ඒ හැම සැපක්ම ඉවරනේ දුකෙන්. ඒ නිසා ඒ මූල කර්මස්ථානයේ දඟලන්න දඟලන්න දඟලන්න නැවත නැවත ඒක වෙන්න හදනකොට අපි මේ අරමුණ ගෙවෙනකන් ඉන්න දෙන්නේ නැත්තේ මේ වේදනාවට හොල්මන් වෙනවනේ. සැප වේදනාවක් ආපු ගමන් උදම්මනන්න පටන් ගන්නවා. දුක් වේදනාවක් ආපු ගමන් පශ්චාත්තාප වෙනවා. මෙන්න මේ විදියට හොස ළඟින් මැස ළඟ යන්න බැරි උපේක්ෂාවක් නැති නොසැලෙන මනසක් නැති යෝගාවචරයට කවදාකවත් අරමුණ ගෙවම් කරන්න බෑ. අරමුණ ගෙවම් කරන්න පුළුවන් නම් ඒ අතර වාරෙදී අනිවාර්යයෙන්ම සුඛ වේදනාවට මහා ලොකට උදම්මන්න ගතිය තහ දුක් වේදනාවට පශ්චාත්තාප වෙන ගතිය අනිවාර්යයෙන්ම නතර. නතර වෙලා යෝගාවචරය මේ සැප දුක දෙක මැද ස්ථානේ එතම නොදුක් නොසුව ස්ථානේ ද අදුක්කම සුඛය කියන ස්ථානේ අඳුන ගන්න පළවෙනි වතාවට හරියට ප්‍රස්වාසික වෙලා ආස්වාසයේ ඉඳි ඉස්සලා මැද අඳුරනවා වගේ ආස්වාසී කියලා ප්‍රසවාසයෙන් ඉස්සලා මඳ අඳුරනවා වගේ හැම සුඛ වේදනාවක්ම ඉවර වෙන්න ඉස්සලා එයා දුකකට මාරු වෙනවා ඊට පස්සේ හිස්තැනකට ගිහිල්ලා තමයි ඊට පස්සේ සැප දුකක් ඇති වෙන්නේ. මෙතන බැලුවොත් එහෙම මේ දුක් වේදනාව පිළිබඳව යහ කල්පනාවකට පුළුල් කල්පනාව කියලා කියනවා. සම්මා දිට්ඨිය කියලා කියනවා. බැලුවොත් අපේ ජීවිතේ බැඩි වේලාවක් අපි ඉන්නේ සැපත් නැති දුකත් නැති තැනක. මේක අපි කියන්නේ කම්මැලි, ඒකාකාරී, නීරසයි, හරීම බය එළවන සුළුයි, කොන් වුණා වගේ, තනි වුණා වගේ, මුස්පේන්තුයි වගේ කියලා ඒ සැප දුක දෙක මැද තියෙන මධ්‍යස්ත වේදනාවට මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය අෂ්ටාංග මාර්ගයට එන්නකොට මොකක් හරි වැඩක් දාගෙන අර මධ්‍යස්ත තැනට හිත හුරු කරන්න දෙන්නේ නැහැ. මොනවා හරි කල්පනාවක් දාගන්න. මොනවා හරි වැඩක් දාගන්නවා. ඉතින් මේ විදියට රූපය ගෙවන් වීමේ පරණ කතාව ගන්නකොට ඒක නැවත නැවත කරනකොට ඒ යෝගාචර ක්‍රමයෙන් වේදනාවල් පිළිබඳ පුළුල් භාවයකට මිච්ඡා දිට්ඨි නෙමෙයි මිච්ඡා දිට්ඨි කියන්නේ පටු දිට්ඨියක්. පුලුල් දිට්ඨියකට සම්මා දිට්ඨියකට යනකොට පේනවා මේ වේදනාව එහෙම් මෙහෙන් අපිව නලවඬ පිනවඬ එහෙම මේ කරන්න ගියාට ඔය ඔක්කොටම සමහිත ගත්තොත් අපි දවස පුරාම තියෙන සැප වේදනා ටික මුළු ජීවිතෙන් 105ක්වත් විස්තර වෙන්නේ නැහැ. අපි දවස පුරාම තියෙන දුක් වේදනා ගත්තා 105ක්වත් විස්තර වෙන්නේ නැහැ. වැඩි හරියක් අපේ ඉන්නේ අදුක්කම සුඛේ. මේක ආධ්‍යාත්මික දෙයක් බව නෙවෙයි අපිට තේරෙන්නේ පාළුවක් බව කම්මැලිකමක් බව නීරසකමක් බව ඒකාකාරීකමක් ඉතින් ඒක නිසා අර ලස්සනට භාවනාදීමත් වෙන මේ සැප දුක් නැති తত্ত্বයේ මුස්පේන්තුවක් කම්මැලිකමක් නීරසකමක් නිින්දයන් නැති తত্ত্বයක් ආහාර එපා වෙන తত্ত্বයක් රස නන්නාඳුන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකට අනුග්‍රහ කරන්න යෝගාවචරය සම්මාදිට්ඨිය කල්ැතුව තියෙන්න බෑ. කල්ලාසු සම්මාදිටිය නැති වුණොත් එහෙම අපි කරන්නේ උණු වතුරක් කරන එක තමයි. කම්මැලි වෙච්ච ගමන් පරියන්කෙන් නැගිටලා යනවා. කම්මැලි වෙච්ච ගමන් ධක්මනේපයි කියලා යනවා. එහෙනම් අරමුණු මාර්ගෝ. නැත්තම් ගුරුරේ මාර්ගෝ. නැත්තම් මධ්‍යස්ථානේ මාර්ගෝ. මේ කොර කොර කොර කොර අර අදුක්කම සුගතන්ට එන්න දෙන්නෙම නැහැ. ධර්මයේ නෙවෙයි අපේ තියෙන තකතිරුකම. අපේ තියෙන පැහි ගතිය. අපේ තියෙන ඔලොමල ගතිය. අපේ තියෙන මිච්ඡා දිට්ඨිය. අපේ තියෙන මේ මම දන්නවයි කියලා හිතන ගතිය. ධර්මයට ඉද දුන්නා නම් එච්චර අමාරු නෑ. මේ විදිහට රූපය හරහා නැත්නම් කායනුපස්සනාව හරහා විවිධ වේදනා දෙන්නදරලා මොකේකටවත් විනිශ්චය කරන්නේ නැතුව ඔක යන්න දුන්නොත් වැඩි වේලාවක් ඉන්නේ ඒ සැප කියන්නත් බැරි දුක කියන්නත් බැරි තැනක. මේක නිකන් පාළු ගතිය කියලා තමයි අපි ජීවිතේ අඳුරන්නේ. මේක වයසට ගියාම නා කියන්ට නා කිච්චන්ට එනවා. එතකොට මේගොල්ල වන්දනා ගමන් යනවා, දඹදිව යනවා, බෝධි පූජා තියෙන මොනම හරි දෙයකින් අවුල් කරගන්න. ඊළඳාර කෙනෙකුට මේක කරන්න වෙලාවක් නැහැ. මොකද දරුවෝ බලන්න තියෙනවා, අම්මා බලන්න තියෙනවා, තාත්තා බලන්න තියෙනවා, නැන්දම බලන්න තියෙනවා, මාමා බලන්න තියෙනවා. ඉතින් ඒ වැඩ නිසා ඒගොල්ලන්ට අදුක්කම සුඛ වේදනාව උගුරු රබෙහෙත් බොනා වගේ දැනෙන්නේවත් නැහැ. තරුණ වයසේදී කාමයට යට වෙනවා. කොන්න වෙලාවකවත් මේක පෙන්වන්න නෙමෙයි මායя හදලා තියෙන්නේ. ඒ නිසා අපි අරමුණක් ගෙවන් කිරීම හරහා මේ පැමිණෙන විවේකයේ මේ පැමිණෙන හුදේකලාවේ සැපත් නැති දුකත් නැති தත්ත්වය අවබෝධ කරන්න පුළුවන් නම් මුතයි ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒක තමයි මධ්‍යම ප්‍රතිවේදාව කියලා දැනගන්න නම් කවදාකවත් බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ සැපත් නැති දුකත් නැති තැනට ගිහිල් එක අඳුනා ගත්තත් මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා නම් කවදාකවත් හිතෙන්නේ නැහැ කියනවා බණක් ඇහුවේ නැත්තම්. අපි ඒකට හතුරුකම් කරන එක තමයි කරන්නේ. ඒකට පාළුව කියලා, කම්මැලි කියලා අතුරුකම් කරනවා. නමුත් ඒක සාදර උණයි කියලා හිතන්නේ. ඒසර අපි ඉබේම හුදකලාවට සාදර වෙනවා. අපි ඉබේම විවේකයට සාදර අපි විශ්‍රාමයට සාදර වෙනවා. හිතේ පිරිච්ච ගතියට සාදර වෙනවා. ওই 10 යන පිරිච්චකමක් නැහැ. මේ දැන් තියෙන සැප දුක නැති தત્ත්වය තමයි නිවන කියන්නේ වේදනාව පැත්තේ නිවන කියන්නේ ඕකයි කියලා මේක බහුලීගත කරන්න ජීවත් වෙනවනම් ඒකන කොච්චර නිහතමානී කොච්චර අරබිසුවෙන් දායක කොච්චර අනුන්ට කරදර නොකරන කොච්චර ලැබිච්ච දෙයට චෝදනා නොකරන කෙනෙක් බාටපත් වෙයි මේ මේ මේ පුංචි වේදනාව පිළිබඳව දේ මේක පොඩි දෙයක් නෙවෙයි මුළු Hindu ආගමේ දැනුවට කියන්නේ වේදය කියලා මේ වේදනාව පිටිපස්සේ දුවන්න එපා. සැප වේදනාව එලවන්නත්, දුක් වේදනාව අයින් කරන්නත් යන්න එපා. ඕක බාර ගනින් ඕක තමයි වේදේ කියන්නේ. ත්‍රිවේදේ කියලා අපිට කියත හැකි. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා තුනටම නොසලී ඉන්න හිතට. ත්‍රිපිටකයේ ඕකට ත්‍රිවේදේ කියලා කියන වෙන දෙයකට මේ තරම්ම දැනුවක් මේකේ තියෙනවා. නමුත් මුළු ලෝකෙම සැප පිටිපස්ස යන ලෝකයක්. ඒ සඳහා නොකරන ජඩකමක් නැහැ. රට රාජ්‍ය අතහැරලා යනවා. ආගම මාරු කරනවා. වස්තු භෝග අතාරිනවා අම්මා අප්පා අතාරිනවා සැප හොයන. ඔත අන්තිමට මධ්‍යම ප්‍රතිපදා තියෙන සැපත් නැති දුකත් නැත්නම් කියලා තේරුම් ගන්න පුළුල් දෘෂ්ටියක් අවශ්‍යයි. මෙතෙක් මේක හැමදාම අපේ ගෙදරට තට්ටු කරලා තියෙනවා අපි කියලා තියෙන බෑ බෑ. අපි මේ නිවන එනකන් ඉන්න ඔයා ඉන්න පහුවෙලා. ඔයා නෙවෙයි. අපිට නිවන කෙලිම ඕනයි කියලා නිවනම තමයි මේ වේදනා ස්වරූපෙන් එන්නේ. එයාට ගෙටෙන්න දෙන්නේ නැහැ. ඒකට වෛරකම් කරනවා. මිච්ඡා දිට්ඨිය නිසා පටු දෘෂ්ටි නිසා මේ වේදනාවේදී මේ සැප දුක අදුක්කම සුඛ වශයෙන් නාමකරණය කියලා එකක් තියෙනවානේ හඳුනා ගැනීම සඳහා සංඥාකරණයක් මේ සංඥාකරණයේ විතරයි අන්තිම ඉතුරුලා තියෙන අපිට කිසිම සැපක් ජීවිතේ අපි විඳලා නැහැ ඒක නිසා අදුක්කම සුඛ වේදනාවට අතහිත දීලා කටයුතු කරන එකට පේනවා මේ සැපයි කියලා ලේබල් කරලා දුන්නට ඒක ඇතුලේ දුක තියෙන බව ලේබල් එකේ කවදාකවත් නැහැ. දුකයි කියලා ලේබල් කරලා දුන්නට ඒක ඇතුලේ සැපක් තියෙන බව ලේබල් එකේ නැහැ. මේක හරියට වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය කරන මිනිස්සයා ඒකේ ಗುಣ ටික ප්‍රකාශ කරලා වෙළඳ ප්‍රචාර කරනවා වගේ මේ වේදනාවේ හඳිනීම නැත්නම් රූපයන්ගේ හැඳිනීම සඳහා අපි යොදා ගන්න නාමකරණය අපි යොදා ගන්න සංඥා තැබීම සහ ඒ සංඥානුව නැවත හඳුනා ගැනීම තමයි අන්තිමට අපි මේ ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා මේ පුරාජීරුව කියලා මේ අඬහැරේ කියලා මේ කියාපෑම කියලා මේ විභූෂණය කියලා මේකට නෙමේ කඹරන්නේ. ඒක කිසිම තැනක මම දැන් මෙතන කියන කරාට ඉඩක් නැහැ. මීට වැඩිය ලොකු වෙන්න ඕනේ මම මීට වැඩිය ලස්සන වෙන්න ඕනේ මීට වැඩිය මම හයි හත්ති තියෙන්න මීට වැඩිය මම මේ ලාභ සත්කාර සහිත තැනකට යන්න ඕන කියලා මේ වර්තමානයේ තියෙන මේ පිරිච්ච ගතිය පාගගෙන මිරිගුවක් පිටිපස්සේ දුවනවා. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේ සංඥාව මිරිගුවක් වායි කියලා. මිරිගුව දැකපු මුවා අර කකායින දනකොළ පැත්තක දාලා ඒක වතුර කඩක් කියලා හිතාන අර රස්නිය 1000ට එලවගෙන යනවා. ඒ වගේ මේ අපිට මේ ලැබිච්ච ලස්සන මේ පිරිච්ච අත්පටිලාභය manussාත්ම භාවයේ තියේදී මීටදී හොඳ කෙනෙක් වෙන්න ආඩම්බර කෙනෙක් වෙන්න අර මදේ මේ මදෙන් මත්වීම සඳහා යටි හිතේ කුප්පකම නැති එකෙක්වත් නැහැ මේ ලෝකෙ ඔක්කොගේම යටි හිතේ තියෙනවා මේට වැඩිය හොඳ තැනට ඒ ඉඩේ තමයි මායя ඉන්නේ ඒ ඉඩේ තමයි කෙලස් ටික තියෙන්නේ මේ දැන් මන් ලැබිලා ඉන්නේ මීට වැඩිය ලැබෙන්න දෙයක් නැහැ මේක මම දැන් මෙතන ඉන්නවා මම දැන් මෙතන ඇවිදිනවා මම දැන් මෙතන හිටගෙන ඉන්නවා මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා ඉතින් මේක ගැන කතා කරන්න ගියොත් සංඥාව පච වෙනවා කාට හරි පුළුවන්ද කියලා අහන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක විස්තර කරන්න ලෝකේ කිසිම බාධාවකට බෑ ඊයේ ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි හෙට ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි අතන ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි මෙයා ගැන කිව්වොත් ඕන විස්තරයක් කියයි මම දැන් මෙතන ඉන්නකොට මොකද්ද වැටහෙන්නේ කියලා බලන්න එතෙන්ති පේනවා සංඥා ඉබේම නිකම්ම වළංගු වෙලා යනවා ඒ වාගෙම බලනද රූපේ ගෙවම් කරන වෙලාවේදී මට මතකි කියන එක තිබුණද නැද්ද නින්දද නැද්ද කියන එකවත් අහුවෙන්නේ නැහැ. ඒ වෙනත මේ ආස්වාස ප්‍රසවාස කියන එක ඊට ඉස්සෙල්ලා හැලෙනවා. ඒ සංඥාකරණය නිමිති ගැනීම සහ නිමිති ගැනීම හඳුනා ගැනීම රූපය සංසිඳනකොට ඉබේම වෙලා ඒක නිසා තමයි අපිට බය ඇති වෙන්නේ. Taman හිටපු තැනක් ආගියාතක් නිින්ද ගියාද නැද්ද කියලා එක පාරට ගැස්සිලා අවදිනකොට තේනවා අඩේ මෙච්චර ළමං ඉඳලා තියෙන කොච්චර වෙලා හිටියක් දන්නෙත් නැහැ මොන ඉරියව්ව හිටියක් දන්නෙත් නැහැ. ඒක හීනෙකුත් නෙවෙයි නමුත් හීනයක් වගේ. මෙන්න මේ වෙලාවේ මේ සංඥාවගේ తాවකාලිකව ඉවත් වීම අපිට වෙන්නේ මහා කරතැබ්බයක්. මහා කරකොලත ඇරීමක් කම්පනයක් චංචලයක් වගේ. ඒ නිසා අපි සංඥා නැවත ඇති කරගන්න හයියෙන් හුස්ම අරගෙන අතපත ගාලා බලනවා බඩු සෙට් එක කැලී ටික ඔක්කොම තියනවාද කියලා ඇඟ හැමදාම උදේ පාන්දර නැගිටපුවම මොකද කරන්න කියලා පොඩ්ඩක් හිතන්න. අපි නැගිටින්නේ මම නැති තැන ඉඳලා. සංඥාව නැත්තම් නැගිටපු ගමන් ඕන නිසන්වනේ බුදියා ගත්තොත් එහෙම දැන් මේකේ උතුරු දකුණු හොයාගන්න සෑහෙන වෙලාවක් යනවා. මොකද අර පුරුදු තැන නෙවෙයි නැගිටින්නේ. නැගිටලා දැන් උතුරු දකුණ දැනගත්ත ගම යන්ත අප්පා හුස්මක් යනවා මේ බඩු සැට් එක දිනනවා. මේ සංඥාවට අපි කඹරන කැඹිරිල්ලක් මේ සංඥා වෙන්නේ ඉස්සලා කිසිම චිත්ත පීඩාවක් නැහැ කිසිම දතේකක්මක් නැහැ බඩේකක්මක් නැහැ මොකවත් නැහැ. එතකොට හරි පාළුයි. ඊට පස්සේ නැගිටපු ගමන් මේ දත එක්කම බඩ එකක්ම එනකොට හරි හරි පරණ රුධියගත් එකම නැගිටලා තියෙන්නේ. ඒ කරදර ටික තියෙනවනම් ඒක හඩු ගඳ ගහනවනම් අන්න මාත්මේ ආපහු වෙනවා. එසම මේ සංඥාව නැති වෙන තැන බැලිලා හරිම ලස්සනයි. ඒක තමයි උද්දජානාචෝය අරමුණක් නැතිකම් පෙන්වන්නේ. ඇති වෙන තැන බලන්න ඕනේ නම් උදේට අවදි වෙන තැන බලන්න. නැති වෙන තැන බලන්න ඕන නම් නිින්ද යන හැටි බලන්න. ඒක තමයි අරමුණක් ගෙවම් කරනවා කියලා කියන්නේ. ඒක තමයි නැවත අරමුණක් එනකොට බලනවායි කියලා කියන්නේ. එතකොට පේනවා අපේ සම්පූර්ණ රාජධානිය පිටලා තියෙන සංඥා ලෝකෙක. බුදුහමර පෙන්වන සංඥා නැති විශාල ඉඩක් තියෙන අපේ ජීවිතේ. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ඒ බටහිර මානසික විද්‍යාඥයා පෙන්වුවේ අයිස් කැල්ලක් වතුර දාපුවාම මතු පිටට වෙන්නේ 10%යි. ඔය 110 තමයි සංඥාව තියෙන්නේ. යට හරි දින 90ක සංඥාව නැහැ. ඒ නිසා ඔබේ ජීවිතෙන් 90ක් ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ උඩ තියෙන ගැටුම් ටික කම්පන චංචල ටික ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ටික විතරයි. නමුත් විශාල ගුලියක් එල්ලෙනවා යට අන්න ඒකේ තමයි වැඩි හරිය තියෙන්නේ. ඒ නිසා අපි කවදද මේ සංඥා නැති එකට අවදි වෙන්නේ? මේක හිතන්නවත් බෑ. ඒක කියන්නේ සාමාන්‍ය ලෝකේ කොහොමද අපිට හීනෙකට අවදි වෙන්න පුළුවන්? කොහොමද අපිට නිින්දකට අවදි වෙන්න පුළුවන්? මේ භාවනාවේදී හරියට දැන් අඩු වේගන යනකොට සංඥාව අඩු වේගන යනකොට ලොකු අවදියකින් ලොකු ලෑස්තියකින් මේ රූපේ ගෙවෙනවා විතරක් නෙවෙයි වේදනාව ගෙවෙනවා දැන් සංඥාවත් ගෙවෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට පොඩි අත්ලක් විදියට සංඥාව ගෙවීම අපිට පේන්නේ අරමුණ ගෙවුනා වාගේ කියලා සංඥාව ගෙවීම අපට පේන්නේ අරමුණ ගෙවුනා වාගේ කියලා මොකද මුළු ලෝකෙම තියෙන සංඥාව ඒක නිසා මේ ගෙවෙන්නේ සංඥාවයි ආනපන ගෙවෙන්නේ නැහැ ආනපන කියුණා නම් හුස්ම අඩුකම නිසා ඔක්සිජන් අඩුකම නිසා අමාරුවකටපත් වෙන්න බෑ. මොකුත් වෙන්නේ නැහැ. නමුත් සංඥාව කියනකොට බේන්නේ හුස්ම කියුණා වගේ. ඒ නිසා මිනිහෙක් මරන්න ඕන නැහැ. උගේ කීර්ති නාමේ මරන්න. එතකොට මරුවා. ඒක නේද අද පත්‍ර වලින් කරන්නේ. මිනිහෙක් මරන්න ඕනේ නැහැ. උගේ කීර්ති නාමේ මරපු ගමන් ඌ ඉවරයි. ඒ නිසා හොඳම වැඩේ කලින් කීර්ති නාමයක් දෙන්න ඕනේ උට. දීප මාර්ක ගෙඩිය පිටින් කනවනේ. කාපුවාම හැම දාලා ගැස්සුවා වගේ අර කීර්ති නාමේ පෙකිනි වලින් කපලා දාපුවාම අර මිනිස්සු ආගිය අතක් නැහැ. ඒකයි කීර්ති නාමයේ තියෙන භයානකම හැම කීර්ති නාමයක්ම අපිට දෙන්න හදන්නේ භයානක යටියේ තියෙන න්‍යායපත්‍යක් ඇතුළු. අපේ කීර්ති නාමය තමයි මම මිනිස්සෙක් මම දැන් මෙතන ඉන්නවා. ඒක කවුරුත් අත්සන් කරන්න ඕනේ ඒකට ඒක සංඥාවට නගන්න බෑ. ඒක වචනට දාන්න බෑ. ඒ නිසා හුදුවට බලන්න ඒ අරමුණ ගෙවම් කරන ගෙවම් කරන යනකොට ඒ දැනෙන හිස්තන තුල මට අවදිවීමක් කරන්න පුළුවන්ද බයක්, චකිතයක්, අසරණ වීමක් වෙනුවට බුදුන් කෙරේ සද්ධාව වැඩි කරගෙන සීලය අදිෂ්ඨාන කරගෙන මම ඉන්නේ සතියෙන් මේ අරමුණ ගෙවම් කරන බව හැබෑව. එතකොට සංඥාවත් ගෙවම් වෙනවා මට මේකට වෙනසට වඩා අවදී සතියක්. ඒකට කියනවා පරිපූර්ණ සතියක්. නැත්නම් වේපුල්ල සතියක්. අඛණ්ඩ සතියක හිටියොත් නිකමට හිතනද අරමුණ සම්පූර්ණයෙන්ම රූපාකාරය ගෙවම් කරලා වේදනාකාරය ගෙවම් කරලා සංඥාව ගෙවම් කරාට පස්සේ අමුතු සංඥාවක් තියෙන ආර්යයන් වහන්සේලාට අන්නේ සංඥාවට මට අවදි වෙන්න ඕනේ කියලා ගෙවම් වෙන්න වෙන්න අධික සංඥාවෙන් බැලුවොත් බුදුජානනාංශය සඳහන් කරලා තිනවා න සංඤ සංඤී නෝපි අසංඤී න විසංඤ සංඤී එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානානි පపంచ සංඛා මහන්න ඔබ එතෙන්දී ඒ සාමාන්‍ය දිතා සංඥාව නෑ ඔබට. ඔබ විසඤ්ඤ වෙලත් නෑ. ඔබ අසඤ්ඤතලෙට ගිහිල්ලත් නෑ. දැන් සංඥා නැති බවට සංඥාවක් තියෙනවා. මට දැන් සංඥා නැති බවට සංඥාවක් තියෙනවා. අන්න එතෙන්ට අනුරූපට තේරේ රූපයේ ගෙවන් වෙලා. වේදනා ගෙවන් වෙලා. මෙන්න මෙතන තමයි නිවන තියෙන්නේ. අපි මේකට කොච්චර බයද? අපි මේකට කොච්චර පිරිත් නූල් ගැට ගන්නවද? අපි පිරිත් ඒකට සෙත් කවි කියනවා. මේ භාවනා කරනකොට මොකක්වත් නොදැන තැනට ගියා. ගැස්චිලා අවදි වුණා. අම්මෝ මෙහෙම නම් බෑ භාවනා කරන්න නිවනට යන්න වෙන ක්‍රමයක් නැද්ද? මේ වෙන කිටි පාරක් මේවට කරන්නේ නැතුව කියලා භාවනා කරන හැම කෙනාම මේකට බයයි. මෙන්න මේකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. එහෙන් බැලුවොත් අපි ඔක්කොම මිච්ඡා දිට්ඨිනේ. අපි ඉන්නේ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය බුදුජාණන් වහන්සේ අපිට දීලා තියෙන පාර කායනපසනා ගෙවන් වෙනකොට වේදනා ගෙවන් වෙනවා සංඥාව ගෙවන් වෙනවා මේකට පුදුම බයක් තියෙනවා මේකට පුදුම චකිතයක් තියෙනවා මේකට පුදුම ඇඟලොමු දැහ ගන්න ඕන ගතියක් තියෙනවා මයිල් කෙලින් වෙන ගතියක් තියෙනවා ඒ තරම්ම අපි මායයට කැමැති කෙලෙස් වලට කැමැති නමුත් අත්දකපු නැති කෙනෙක් නැති තරම් මේ ස්වභාවය ඒකයි මම සම්මාදිට්ඨිය අපි මේ ගොඩ ගහ ගන්න හදන්නේ හුස්ම අරගෙන ආය ඇති කරන්න හදන්නේ මිච්ඡාදිට්ඨියක් කියන එක Tamanටම වැටහිලා අනේ එහෙම වෙනකොට බය චකිත කරන්නේ නැතුව මට මේ සංඥාව නැති තැනට සංඥාව නැති බවට තියෙන සංඥාවක් තියෙනවා කියලා ඒකට කියන්නේ ඒක ගැළපෙන්නේ නැහැ ව්‍යාකරණේ. ආන්න එතෙන්ට ගිහිල්ලා නොසැලී ඉන්න පුළුවන් නම්. ඒක මනුස්සයාට අයිති අත්දැකීමක් නෙවෙයි. ඒක අමනුස්සත් නෙවෙයි. ඒක ආර්ය අත්දැකීමක්. භාවනා කරන යෝගාවචරයට ටික ටික ගෙනිය ගෙනිය පෙන්නනවා. පෙන්න පෙන්න කියන ආය සංඥාවට එන්න ආය නැති වෙන්න ආය සංඥාවට එන්න ආය නැති වෙන්න කරනකොට කරනකොට තේරෙනවා මේක තැනක මල පැනිල්ලක් පන්නනවා ඉරි පැනිල්ලක් පන්නනවා මොකද්දෝ කෙරිල්ලක් කරනවා අන්න ඒකට අවදි පොඩි සීලයක් තිබිලා බෑ පොඩි සතියක් තිබිලා බෑ පොඩි ලෑස්තියක් තිබිලා බෑ ඒ කරත් හොඳ ලෑස්තියකින් හොඳ සීලකින් හොඳ සතියකින් හිටියත් ලක්ෂ වාරයක් කරලා මේක තහවුරු කරන්න ඕනේ එතකොට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ කෙලස් කැපෙනවා මිච්ඡා දිටි අයින් වෙනවා මම මධ්‍යම ප්‍රතිපදාවට මේකට බුදුහාමුදුරු කියන්නේ ඥාය සාධිකමයි කියලා න්‍යාය තේරුම් ගන්න එදාට රූපේ ගෙවන් වෙනකොට වේදනා ගෙවන් වෙනකොට සංඥාව ගෙවන් වෙනකොට ප්‍රතිපදා විදිහට යනවා කෙලස් කැපෙනවා මම දැන් ණය ක්‍රමයේ දන්නවා මෙතෙක් කල් අපි කිව්ව රූප බෝකරන්න වේදනා බෝකරන්න සංඥා බෝකරන්න දැන් සංඥා ගෙවන් වෙන ක්‍රමයේ කිව්වම පටිශෝතගාමි ක්ෂය කිරීම දැන ගන්නවා වැය කිරීම දැන ගන්නවා නිරුද්ධ කිරීම දැන ගන්නවා මෙන්න මේ වගේ ගිවන් වෙන වැඩපිළිවෙලක් යනකොට යමක් නොකර සිටීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අවුල් කරන්නේ නැතුව සිටීම තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගම ඒකට කියනවා අසංස්කාරිකයි කියලා සකස් කර කරන හිතාමතා කරන සියල්ලම සංස්කාර මෙතනදී මේ ධර්මයට යන්න ඇරලා යමක් නොකර සිටීම විසංඛාරගතං චිත්තං කියලා සරුවචනසේ සඳහන් කරනවා. සංස්කාර මුකුත් ඇති කරන්නේ. සලුවක සාදාලා නැගිටලා යන්න යන්නෙත් නැහැ. නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. හයියෙන් උස්ම ගන්න අරින්නෙත් නැහැ. මේ භා ප්‍රතිපදා ඉදිරියට යනකොට යමක් නොකර දේශ බලා සිටීමේ අම්මතර බැල්මක් එතන තියෙන විපස්සනා කියන්නේ ඒකයි. බලාගෙන ඉන්නවා වෙන දෙයකට ඉඩ තියලා. මොන්නම විදියකින්වත් චේතනා ඇතුල් කරන්නේ නැහැ. මොනම විදියකින්වත් අදිෂ්ඨාන කරන්නේ මොනම දෙයක්වත් දාන්නේ ආන එහෙම ඉන්නකොට සංස්කාර ස්කන්ධයගෙත් ගිවන් වීම පේනවා එතකොට පේනවා 100%ක්ම සාසන සම්පත්තිය Tamanට ලැබෙනවා 100%ක්ම විවේකී ලැබෙනවා 100%ක්ම හුදකලාව ලැබෙනවා ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයට විතරයි අනික හැම වෙලාවකම අපි ආංශිකයි අනික හැම වෙලාව මොකද්දෝ ජඩ න්‍යායපත්‍යක් පිටිපස්සේ යන්නේ මෙතන න්‍යායපත්‍යක් නැහැ අනික හැම වෙලාවෙම ලාභ සත්කාර වඩන්ට කීර්ති ප්‍රශංසා ලබන්ට බැනුන්නාහන්ට දෙමව්පියන්ට උදව් කරන්න රටේ ලෝකේ තියෙන දේවල් ඉගෙන ගන්න කඩප්පුලි අදහස් තියෙන ගොඩක්. මෙතනදී මොකක්වත්ම නැහැ. අරන් අරමුණ ගෙවන් වෙනකොට මොනවත්වත්ම නොකර සිටීමේ හැකියාව බලනකොට ඔන්න ධර්මයේ මතුවේ. නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව මතුවේ. ශාත් ධර්මයේ මතුවේ. කෙලස් වලට ඉන්න ලගින්න තනක් නතුව යනවා. එතකොට තේරෙනවා විඥානය ඇවිල්ලා ඇති දෙයි නැති දෙයි වෙන් කරලා මෙයා ඇති දෙය පැත්තට අදින එක නෙමෙයි කරේ රූප තියෙන පැත්තට ඇද්දා අරූපයට මකලා ඇරියා වේදනා ඇති පැත්තේ හොඳ වේදනාවට හිත දුන්න අදුක්කම සුඛය අපෙන් අයින් කරා එහෙම නැත්නම් සංඥා නැති පැත්ත භයානකයි කියලා බයයි කියලා අයින් කරා නිකන් ඉන්න බා මොනව හරි කරපන් කියලා අපි ක්‍රියාවට බඳගත්තා මෙන්න මේ කරන විඥානයේ ජඩ වැඩේ මායාකාරී වැඩේ තේරෙන පටන් ගන්නවා මේ රූපේ ගෙවන් වීම වේදනාවල ගෙවන් වීම සංඥා ගෙවන් වීම එනකොට විඥානයේ දහසකුත් යක් ගොඩපරක දෝරුකම් දීලා අරක කෙරුවොත් නරකද මේක කෙරුවොත් නරකද කියලා හරියට මිත්‍ර ස්වරූපයෙන් අපිට පේන්න පටන් ගන්නවා ඌ ඒකාන්ත මායя. යත්තර රූපේ වගේම මාරාන්තිකයි. ඒක නිසා රූපය කියන වදකයා මැරෙන මොහොතකට ඉස්සෙල්ලා දඳුන ගත්තොත් උගෙන් හොඳට වැඩ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ මොකද ඌ අපිට කලින් නැගිටලා වැඩ ටික කරනවා අපි නිදාගත්තට පස්සෙත් වැඩ කරනවා හැබැයි දැනගන්න ඕනේ එහෙම කරන එක මායයි කියලා ඒක වදකයයි කියලා වැඩ ගන්න බැත් නෑ යක්කු බැඳගෙන වැඩ අරන් තියෙන්නේ මේ රූපේ හොඳට වැඩ ගන්න පුළුවන් දවසට පැය 18 19 වැඩ ගන්න පුළුවන් හැබැයි දැනගෙන කරන්න වැඩි ඉඩ දුන්නොත් මෙයා පිහිය බසනවා වේදනාවෙත් හොඳට වැඩ ගන්න පුළුවන් ඕන කෙනෙක් නලවන්න පිනවන්න පුළුවන්. Taman දන්නවා වේදනාව කියලා කියන්නේ වදකෙක් බව. මේ සංඥාවල් අනුව ගැහෙන පිළිමි කරලා පෙන්වන්න පුළුවන් දැන්. ඕන දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. ඒ දන්නවන සංඥාව කියලා කියන්නේ වදකෙක් බව. මේ වැඩේ Taman ගන්නවා Taman අධිපතිත්වයෙන් වැඩ ගන්න. සංස්කාර කියලා කියන්නේ මේ නව නිර්මාණ දියුණුව අභිවෘද්ධිය කියාගෙන එන කුණු හරපේ ඔය කරන එක හරහා තමයි අපි මේ වැඩේට බඳගන්නේ. ඒ නිසා අපි හැකියාවක් බලන්න ඕනේ යමක් නොකර සිටීමේ හැකියාව. භාවනා යනකොට යනාතේ යන්න දීලා බලනින්න එක අසංස්කාර ගතිය, විසංකාර ගතිය බලන්න හිටියොත් පේනවා. ඒ වෙනාවේ විතරයි ජීවත් වෙන්නේ අපි. අනික හැම වෙලාවෙම මැටි කරත් එක බැඳගත්ත ගොනෙක් වගේ ඇදපන් වෛරෝ බරභාගය කියලා අදිනවා අදිනවා අදිනවා අදිනවා කියලා හොරක් නැහැ. මරණ වෙලාව වෙනකොට මොකක්වත්ම නැහැ. ගෙවිලා ගෙවිලා රිට්ටයි හන්දයි කියලා වද වද දීපු එකක් විතරයි ඉතුරු වෙන්නේ. භාවනාදී බලනවා යමක් නොකර බුදුරජාණන්ති අහනවා. උඹලව සාස්ත්‍රුණ වංශ ගැන කතා කරා නෝ උඹලා භාවනා ගැන කතා කරාට ඇඟ හොල්ලන්න කොච්චර වෙලා ඉන්න පුළුවන්. දවස් හතක් හ්ම් දවස් හයක් හ්ම් පහක් හතරක් තුනක් දෙකක් එකක් වරුවක් වරුවාගයක් ඔන්න භාවනා කරන කෙනෙක් නම් කියයි තට්ටමලයි අන්තං ඔන්න නලිය නලිය හරි පැයක් නම් ඉඳගෙන ඉන්න පුළුවන් කැවේ බුදුහාමුදුරුවෝ කියපේ. හින්දා නැත්තම් ඕකොල්ලෝ ගෙදර හිටියානම් කප්පට එහෙමත් විවේකයක් දෙන්න මේ යකට. බුදුරජාණන්සේ කියන මං උඹලට ඕක කියන්නේ ඉස්සලා මං දවස් 7ක් කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා නැතුව ඉඳලයි මම මේ කතා කරන්නේ. පුළුවන් නම් මෛත්‍රික තරඟයට වරිලයි. මොකින්ද බුදුහාමුදුරුවෝ අපිට ඉස්සර වෙලා තියෙන යමක් නොකර සිටීමේ අද බෞද්ධයා මොකද කරන්නේ තොරන් ගහනවා වෙසක් කවි කියනවා උඩරට නටුන් නටනවා පාතර නටනවා බෙර ගහනවා කොඩි හොල්ලනවා අම්බෝ බුදුහාමුදුරන්ට කරන පූජාව. බුදුරණසේ මරණ මංචකෙත් කිව්වා මේ මිනිස්සු නටවඬ මිනිස්සුන්ගෙන් සැප සම්පත් ලබන්න දිව්‍ය තූර්ය වාදන අන්තරයක නෙවෙයි බුද්ධ පූජා කියන්නේ පුළුවන් නම් හෙල්ලෙන්න තෝ හිටපන්. යමක් නොකර හිටපන්. මේකට කවදාද අපිට සම්මාදිට්ඨියක් හරියන්නේ මේක කවදාද අපිට ගුරුරෙක් කියලා දෙන්නේ මේක කවදාද අපිට අම්මා අප්පා කියලා දෙන්නේ අපිට හිත ඇති කල්යාණ මිත්‍රෙක් කවදාද මේක මේ පට බේරලා කියලා දීලා තියෙන්නේ බේරලා කියලා දුන්නත් අපි දැන් හෙට මොකද කරන්නේ මොන තරම් සැලසුම් කරගෙනද අනුන් නටවන්න අනුල්ලව සාදු කියවන්න අනුන්ට සද්ධාව ඇති කරන්න අනුන්ට පින් කරවන්න අයියෝ ගන්සබා බිස්නස් කොන්තරත් අරගෙන දැන් ගන්ධ බලන්නේ නගර සභා බිස්නස් ගන්න. ඒකල ඉතින් ඇද්දපන් වෛරෝ බරභාගය කියන අදිනවා. ඒකල කියනවා හරි වෙහෙසයි හරි කරදරයි. ඇත්ත තමයි ඉතින් ඇදගෙන නානකොට කරදරයි. බුදුරජාණන්සේ පෙන්ලා දීලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේකයි. මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් මේ සම්මා දීඨිය පිළිහිටනකොට ඒ මොග්ගල්ලාන සඳහන් කරලා තියෙනවා මොනම කෙලෙසකටවත් මේ సంతානේ දරන්න බෑ. නෑ කියන එක නෙවෙයි. කෙලස් තියෙනවා. එයා කුඩල්ල කොට්ට උඩ තිබ්බ කුඩල්ල වගේ කෙලස් වලට ඉන්න බෑ. ඒ කට්ටියගේ පෙකින වෙලා කැපිලා තියෙන කෙලස් තියෙනවා. එnde end end හැලෙන්න පටන් ගන්නවා. එවැනි සංකල්පයකින් එවැනි සම්මා දිට්ඨියකින් කියන්නකෝ එහෙම නැත්නම් යහ දිට්ඨියකින් නැත්නම් පුළුල් දිට්ඨියකින් වැඩ කරනකොට මේ රූපය ඕනම කෙනෙකුට වැඩ ගන්න පුළුවන්. හැබැයි දන්නවද කෙක් කියලා. යකෙක්ගේ බැඳගෙන වැඩ ගන්නවක වැඩ ගන්නවා. ඒක න කවදාකවත් මේ ශරීරයේ මේ පින්න පූල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා තියන්න යන්නේ නැහැ. හොඳට වැඩ ගන්න. වැඩ ගන්නෙ මොකටද? සාසනයට, වතට පිළිවෙතට. ඒක හොඳට කණ්ඩ දෙනවා, හොඳට නාවනවා, හොඳට වැඩ ගන්නවා. හැබැයි වදකයා බව දන්නවා. අපි සැප විඳිනවා. බ්‍රහ්ම සැපත් විඳිනවා. නමුත් දන්නවා වේදනාව කියන්නේ වදකෙක් කියලා. ඒකෙන් සංඥා පිළිබඳව දිබ්බ චක්කු දිබ්බ සෝත ආදී අනේක විදි දේවල් කරනවා. හැබැයි දන්න මේ සංඥාව කියන්නේම වදකෙක් කියලා. ඒකේ සංස්කාර කරනවා කියලා නව නිර්මාණ කරනවා, අභිවෘද්ධිය ගැන හිතනවා. ඒ ඔක්කොම දාන්න. ඒක නොකර බෑ කෙරුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වදකෙක් බව දැනගන්න. මේ වද බන්ධනයක් බව දැනගන්න. මේ විඥානයේ විසින් මේ නැති දේ ඇති දේෙන් වෙන් කරලා ඇති රාජධානි අපි රජ කරවන්න හදන මේ වැලි මාලිගාවල් වල කාඩ්බෝඩ් ඩොටුණු දාලා රජ කරවන්න හදන විඥානයේ පචේ බේරලා ඇති තැන නැත්නම් දෙකටම නොසලී ඉඳ ගියාම විඥාණයටත් දරා ගන්න බැරි ඒක නිසා මොග්ගලණ ස්වාමීන් සඳහන් කරලා තියෙනවා සචේ ආවසෝ බික්කු පච්චවෙක්කමානෝ තබ්බේපි පාපකේ අකුසල ධම්මේ අපහීනේ අත්තනි සමනුපස්සති. Tamanට තාමත් පහළ වෙච්චි පහවිච්චි නැති අකුසල ධර්ම අතන මෙතන කැරකෙනවා තේරෙනවා. මේ සම්මාදිට්ඨිය යද්දී. එතකොට එයා කල්පනා කරනවා දැන් මගේ අර කලින් කියාපු අනුමාන සූත්‍රය කියාපු අකුසල ධර්ම දෝචස්ස කරන ධර්ම අඩුවිවි අඩුවි යනවා දිඨ්‍ය වශයෙන්ුත් රූපේ ගෙවන් කිරීම වේදනාව ගෙවන් කිරීම සංඥා ගෙවන් කිරීම සංස්කාර ගෙවන් කිරීම විඥාන ගෙවන් කිරීම යම් යම් ජයග්‍රහණ ලැබලා තිනවා වැරදිච්ච පරිජිත තැන් වල කෙලස් තාම läගලා ඉන්නවා ආන්න ඒ කෙලෙස් ටික දැකලා ඒ කෙලෙස් දුරුකම් කරන එකයි මේ සම්මා දිට්ඨිය දෙකම එකයි. සම්මා දිට්ඨිය නැත්තම් හැම වෙලාවෙම රූපය හරහා අපි මේක මමේ මාගේ ආත්මය කියාගෙන රූපය රූපයේයි ආත්මේ කියන නැත්නම් ආත්මේ රූප ස්වરૂපයක් තියෙනවා කියලා මේ බාහිරේ තියෙන රූපය අල්ලන ඒ කාලවට්ටම් කරගෙන අනුන්ටත් කෙලෙස් උපදවාගෙන තමනුත් කෙලෙස් උපදවාගෙන විනාශ වෙනවා නැත්නම් මේ සැප හොයන වැඩේකට නැත්නම් මගේ දරුවන්ට සැප දෙන්න ඕනේ අම්මට අප්පට සැප දෙන්න ඕනේ කියලා මේ තමන්වත් මේකේ මුලැමැදාග නොදැන මේ අනුන්ට සැප දෙන්න හදනවයි කියලා කියන්නේ වසලය. එහෙම නැත්නම් ගහලය. තමන් දන්නවනම් සැප කියන්නේ මොකද්ද කියලා සිද්ධාර්ථ කුමාරයා නැත්නම් සිද්ධා සිද්ධාර්ථ ගෞතම සරුවචන් වහන්සේ රාහුල කුමාරයා ගිහිල්ලා පැවිදි කරලා කිව්ව ඔන්න දෙන්න තියෙන සැපේ. ඊ යසෝදරාවට මේක මිනි මරන්න වගේ වැඩක්. සුද්ධෝදන රජුණත් ගිහලා කිව්වා අනේ හත් දෙයිය නෙමේ අම්මගේ අප්පයන් අහනත දරුවෝ ගෙනලා පැවිදි කරන්න එපා. මේ රජ වෙලපතම ඉවරයි. ඔන්න දෙන දෑවැද්ද. දැන් අපි කට්ටිය කියන්නේ බැංකුවේ මෙච්චර ලක්ෂ ගාණක් තියෙනවනේ රක්ෂණ සහතිකයක් තියෙනවනේ මේ જાති කාර් එකක් තියෙනවනේ ෆ්‍රිජ් එකක් තියෙනවනේ ඔන්න දරුවන්ට දෙන දෑවැද්ද. අරියාකා මේ කාර් එක හප්පගෙන මැරෙනවා. ඊට පස්සේ අම්මත් අප්පත් ඉවරයි බූදලෙත් ඉවරයි දරුවත් ඉවරයි. ඌට පයින් යන්න තිබ්බනම් හොඳ හොම්බ කට රිවර්ට් වෙලා නතර වෙනවා. හොඳ වාහනයක් තිබ්බම ගිහලා බෙල්ල කඩා ගන්නවා. ඒ පිටරට වල තියෙනවා මේ තරුණ වයසක් ඒ 17 18 වගේ වයසක් උන් මේ රෑ ගිහිල්ලා කාර් එකේ එක තැන කරකවන්න ආසාවක් තියෙනවා. ටයර් ගෙවෙනකම් කර කරලා උදේ යනකොට නිකන් දඟර වැටිලා තියෙන පාරවල් වල එන්න කෑ ගහගෙන යනවා කාර් ගිහින් එකපාරට බ්‍රේක් ගහලා කපනවා. කපම කරකවන ගිහිල්ලා වැහනේ හිටිනවා. ඉතින් මේ ළඟදී තරුණ මනස ගැන ලියපු හොඳම පොත මම අරගෙන ගෙනලා කියෙව්වා. ඒ කියවන එකනා කියනවා මේ මෙච්චර හිතුවක්කාරකම් කරත් මම තරුණ මනසට අගය කරනවා. මොකද ඒක රසායනික ශරීරයේ දෝෂයක්. ඒ ශප කියලා උන්න ඕන කරලා තියෙන්නේ කවුරුත් නොකරපු වැඩ කරන්න. ඒ නිසා උට අම්මතර ಜಾති කාරකක් ඕනේ. කවුරුත් නැතිලා පාර මැදට ගිහිල්ලා හයියෙන් ගිහලා එකපාරට බ්‍රේක් ගහලා කපනවා. එතකොට කාර් එක කොහේ යනවද දන්නේ. එතකොට ඇති වෙන අර උද්දීපනය තමයි යගේ සැප. ඉතින් ඒකට දෙමාපියෝ සලකන්නේ නැහැ. දරුවට පිස්සු කියලා හිතනවා. සයිකියාට්‍රිස්ට්ලාත් පිස්සු කියලා හිතනවා. ඉස්කෝල ගුරුවරුත් පිස්සු කියලා හිතනමුත් මේ හැටි. තමන්ට තියෙන හැම සැපයකින්ම වද කර ගන්න. දුක් දෙනවා, පිහින් යන ගන්නවා වගේ. මට උගන්නපු හොඳම ප්‍රොෆෙසර්ත් මැරුණේ මෙන්න මේ වේගෙන් යන තරුණයෙක්ගේ වාහනයකට හැප්පිලා කියලා යාලියලා තියෙනවා. මට උගන්වපු හොඳම ප්‍රොෆෙසර් මේන කවුරුත් 19 කට ළමයෙක් ඇවිල්ලා අධික වේගෙන් යනකොට ආපු වාහනේ අය වහ පිහියක් නැහැ ඒ වෙලාවට. ඒ සැප සියල්ල බල දින දෙමාපියෝ. අන්තිම දෙමාපියන්ට පුදුමාකාර දුකක් ඉතුරු වෙනවා. ඉතින් මං එදා කතා කර යනකොට මේ මහත්තයෙක් කියනවා. මේක හේතුව මේකයි ස්වාමීන් වහන්සේ මේ දරුවෝ හැදෙන්නේ අර දවස් 45ට හදන කුකුල් පැටව වගේ කොහඹරයක් ඇතුළේ මුළු ජීවිතේම හැදෙන්නේ. ඉතින් අර මේ බැටරි සිස්ටම් එකට හදන බ්‍රොයිලර් චිකන් වගේ. නගරෙනේ හැදෙන්නේ උණ්ඩ ගහක් කොලක් දැකලා නැහැ හරකෙ පිටිපස්සේ දුවලා එලවලා නැහැ කුකුලෙ පිටිපස්සේ දුවලා එලවලා නැහැ ගොවිතැන වලට ගිහිල්ලා නැහැ. ඉතින් මුඩ තියෙන එකම දේ වාහනේ ඒක පිටිපස්සේ එලවනවා තියා. ඉතින් මේකයි වදකාගාරයට ගෙනිච්ච අම්මයි තාත්තයි. මොකක් කරාද මේ නව තාක්ෂණය හරහා දියුණු ලෝකෙට ගිහිල්ලා පළවෙනි පන්තියේ රටකට ගිහිල්ලා අරුව ගිහිල්ලා කාමරේ හිර කරපුවාම අර දිනුගේ කෙලි ගති කොළු ගති එළියට එන්නේ දෙමාපියෝ නාස්ති කරන වස්තු නාස්ති කරන තැනකට. ඉතින් මේකද දරුවෙකුට දෙන්න තියෙන දෑවැද්ද? මේකද දරුසෙනියස කියන්නේ. මේක ඇත්තටම Tamanට කරගන්න බැරි දේවල් දඩුවන් ලව්ව කරන්න හදන මිච්ඡාදිත්‍යයක් විතරයි. ඉතින් එහෙම කියත හැකි මම බැඳලා නැති හින්දා. බඳින්නෙත් නෑ මම. ඉතින් අනික් කටේ හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මේ අරණ්‍යයකට වෙලා නෙවෙයි අපිට අනම්මනම් බයිලා කතා කරන්න හදනවා. ඇයි ඒකට බුදුහාමුදුරුවෝ කියලා නැද්ද දෙමව්පියන්න සලකන්න, අදරුවන්න සලකන්න, කුලවන්තේ පවත්තන්න සංස්කෘතිය. බුදුහාමුදුරුවෝ බෙල්ල දීලා තියෙන සම්මා දිට්ඨිය. දීලා දෙන්න පුළුවන් නම් දීපන් මේක. ඒ වෙනුවට නිකන් සෝබන පෙන්වන්න යන්න එපා. එතකොට ඒ කාන්තේ මේ දරුවෝ වෛර කරනවා. ඒ නිසා Taman ඉස්සල සම්මාදිටිය ඇති කරන මේ වේදනා සම්බන්ධව සංඥා සම්බන්ධව ඊට පස්සේ සම්මාදිටියට සම්බන්ධ වේදනාව දෙන්න පුළුවන් නම් දරුවට අන්න එහෙමනම් මාතෘ කෘත්‍යයේ ප්‍රපීතෘ කෘත්‍යය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන දේවල් සුපර් මාකට් එකට ගිහිල්ලා දරුවට අරන් දුන්නට ඒක දරුවට කරන වෛරයක් දරුවා අපිට වෛර කරනවා. ඒක හොඳට ලස්සනයි අද ඕනෙම දිනු රටකට යන්න දරුවන්ගේ ප්‍රධාන විනෝදාංශය තමයි දෙමාපියන්ට වෛර කිරීම. I hate my mother's birthday. I hate my father's birthday. ඕක තමයි දරුවා කියන්නේ. මම මගේ අම්මගේ උපන්දිනයට වෛර කරනවා. මම මගේ තාත්තගේ උපන්දිනයට වෛර කරනවා. මගේ එකම විනෝදාංශය අම්මට අපටයි වෛර කරන්නේ කියලා ලස්සන සින්දු තියෙනවා. දැන් මේ කොළඹ නැතුව නෙමෙයි කොළඹ සෑහෙන්න තියෙනවා දැන් ගම්බද වලට පැතිරෙන ලඩක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ දෙමාපියෝ දරුවන්ට දිවියුත් දෙන්නේ නැතුව රූප දීලා මේ පටවිය ආපෝ තේජෝ දීලා මේක දෑවැද්දක් කියලා හිතනවා. අපිට දෙමාපියන්ට හම්බෙන්නේ වෛරය විතරයි. බුදුරජාණන්සේ කවදාකවත් කිසිම ශිෂ්‍යයෙකුට කිසිම දරුවෙකුට මොකක්වත් දීලා නැහැ. උන්වහන්සේ කිව්වේ උපසම්පදා මාලකයේදීම කියනවා සිවුරක් ඕනේ නම් පාරේ වැටලා තියෙන පාංශු කුලයක් අහුල නැඳපන් ඒක තමයි උත්තරම සිවුර. උඹලට මම ඒක වග වෙනවා. උඹලට මේ චැලෙන්ජර් සිවුරු අරය මහප සිවුරු මෙහා මහප සිවුරු හම්බ වෙනවා නම් පෙරපිනට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ මේක තමයි පාංශුකුල සිවුර. ඒක ප්‍රසිද්ධියේ තියෙනවා මම ඔබට දෑවැද්දක් වශයෙන් දෙනවා. පින්නපාත පාත්‍රය දුන්නාට පස්සේ අරගෙන ඵලයන් ගෙයින් ගෙයින් ලැබෙන පිටුසිකායන ඒක තමයි බුද්ධ භෝගේ. ඔය ටි අහින්කත් නැහැ. උඹට හම්බ වෙනවනම් සලාක දාන බුරියානි දාන පීට්සා දාන ප්‍රශ්නයක් නෑ ඒක උඹ පෙරපිනට. හැබැයි මම දෙන්නේ උඹට පින්නපාතේ දාන. ඒක සහතිකයි. මෙන්න තියෙනවා ගස්මුල් මෙන්න තියෙනවා රුක්ක මුල සීනාසන මෙන්න සීනා කැලේ තියෙනවා මේක උඹට මන් දෙන සීනාසනේ දැන් හොඳ මේක ඔය තනිපල ගෙවල් දෙපල ගෙවල් මේක හතර ඇඳපු ගෙවල් හම්බුණාට ඒක පෙරපින ඒක මම වග වෙන්නේ මේක උඹට ලැබෙන බෙහෙත් වෙන්නේ මම පූතිමුත්ත බේසජ්ජේ දෙනවා අනිකව ලැබුණාට මං වග වෙන්නේ මෙන්න මන් දෙන දෑවැද්දි හතර පාංශකූල සිවුරයි පින්ඩපාතයයි දුක්ඛ මූල සේනාසනය පූතිමුත්ත බේසජ්ජය. මේ සක්විත රජ වෙන්න හිටපු රජපැටියෙක් කියන කතාව. Taman වෙනුවෙන් අම්මා අප්පා පැවිදි අතහැරලා ආපු පැවිදි වෙන්න ආපු කෙනෙකුට දෙන කතාව. කිසිම විලි ලැජ්ජාවක්වත් ලැජ්ජාවක්වත් බුදුහාමරණ හිතෙන්නේ නැහැ. මොකද ඒක ඒ කෙනාට උපයන්න ඕනේ අභියෝගයක් මිස බුදුරජාණන් වහන්සේ මේ රූපේ ආත්මය කරගෙන වේදනාව ආත්මය කරන කරන කතාවක් නෙවෙයි. ඒක නිසා අපිමුත් යන්න ඕනේ පණිවිඩේ කාට හරි යනවනම් අපිට පුළුවන් තරම් පින්ඳ පාතෙන් යැපෙනවා පාන්සුකුලෙන් යැපෙනවා ලද සේනාසනගෙන් ලැබෙනවා පූතිමුත්තු බේසත්යෙන් ලැබෙනවා මෙන්න මේක දායාද කරන්න කීයෙන් කී දෙනෙක් කැමති වේද බලන්න දායාද කරන්න අපිට හිත දෙයිද බලන්න හිත දෙන්නේ ඒ මොකද අපි ළඟ මිච්ඡා දිට්ඨිය තියෙන නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ යන භාවනා ක්‍රමේ වර්තමාන මොහොතේ අරමුණක හිටියොත් අරමුණ ගෙවන් වීම කියන්නේ ප්‍රතිපදාව හරි. අරමුණ ගෙවන් වීම කියලා කියන්නේ කෙලස් කැපෙනවා. අන්න ඒකට අනුග්‍රහ පිණිස කටයුතු කළොත් රූපේ ගෙවන් වීම වෙනකොට වේදනා සංඥා සංස්කාර විඥාන අනිවාර්යම ගෙවෙන. යකඩ මල්ලට ගුල්ල ගැහුවනම් හාල් මල්ලට කුඹ ගහන එක අහන්න දෙයක් නැහැ. ඒ නිසා අපි නැවත නැවත සම්මාදිට්ඨිය ඇති කිරීම සඳහා කරන්න තියෙන්නේ මේ ඉදිරිපත් වෙච්ච කායනුපස්සනාව නැත්තම් මේ පර්යංකේ කරන ආනාපානි හෝ පිම්බීම කිරීම සක්මනී කරන එක නැවත නැවත කිරීම කරහා අපිට නොතේරුණාට ඒ හරහා ඒකාන්තෙම සම්මාදිට්ඨිය ඇති වෙනවා කියලා මේ කළ හැක්ක Taman ළඟට ඉදිරිපත් වෙච්ච ටික දැනට කරලා අත්දකපු දේ මේකයි බුදුරජාණන් වහන්සේගේ එකම පණිවිඩය මේකයි මං අත්දා බලන්න ඕනේ මේකයි මං කාට හරි දෙන්න ඕනේ කියන ඒ ජීවන රටාවේ ජීවනචර්යාවේ භ්‍රමචර්ය ඒ සත් භ්‍රමචාරීකම පුළුවන් තරම් දවසේ චිත්තක්ෂණ කීපයකට හරි පවත්තන්න මේක ඒකාන්තයෙන් බෝ වෙන ලෙඩක් එක චිත්තක්ෂණයක් හරි මේක හරියට ඇති කරගත්තොත් ඒක අනිවාර්යයෙන්ම පැතිරෙනවා. ඒක පිළිබඳව 100 200ක් විශ්වාසයි මට. මේක පැල කරගන්න එකයි අමාරු. ඒ තරම්ම අපේ හිත කච්චල් වෙලා ඒ කච්චල් අස්සේ බුදුහාමුදුරුව පෙන්වන අතර මේ මිච්ඡාදිත්‍ය වටවෙච්ච ලෝකේ සම්මාදිත්‍ය මම ඇති කරගන්නවා. මෙන්න මෙහෙමයි ඇති කරන්නේ. මම දැනටත් ඇති කරගෙන තියෙනවා ටිකක්. ඒක වඩා වර්ධනය කර ගැනීම බරධාරව වැඩිවමයි මට කරන්න තියෙන දේ කියලා කෙරුවොත් ඒක වැඩි කරන්න කිසිම බාධාවක් පේන තෙක් මානික නැහැ. ඒකත් සහතිකයක්. හරි දිට්ඨිය ගත්තොත් ඒක වඩන්න මොනම බාධාවක්වත් නැහැ. බාධාව තියෙන්නේ කාමයට. ලාභයට, සත්කාරයට, සම්මානට, සිලෝකයට බාධායි. මේ පාරට නැහැ. ඒක නිසා මේ ලෝකයා මේ ලාභ, සත්කාර, සම්මාන, සිලෝකයට තණ්ඩු කරද්දී අපිට මේ තියෙන මිච්ඡා දිට්ඨිය දුර්වලලා සම්මා දිට්ඨිය ඇති වෙන නිච්චරංග ජය පෙන්වන ප්‍රතිපදාදිගේ යන්න කිසි කෙනෙක් එක සටන් උපක්‍රම දෙන්න ඕනෙත් නැහැ සටන් කරන ඕන කරන්නේත් නැහැ යුද ප්‍රකාශ කරන්න ඕනෙත් නැහැ අපි දැන් යුද ප්‍රකාශ කළා තියෙන්නේ මේ ගත්ත කොඩිය මේ ගත්ත ධජය මේ ගත්ත සතිය මේ ගත්ත සීලය මේ ගත්ත සද්ධාව කඩා ගන්න නැතුව දිගට ගෙනියන්න කිසිම හුණකින්වත් අපේක්ෂාවක් තියන්නත් එපා කවමදාකවත් කාටවත් උදව් කරන්න බෑ ඒ සඳහා කළ යුතු එකම දේත් මූලිකම දේත් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න එකයි. ඒක ඇති කරන්න තමයි මේ මොග්ගලාන ස්වාමීන් වහන්සේ මේ දෝචස්ස කරන ධර්ම 16ක් කතා කරලා සම්මාදිට්ඨි විතරගෙනවා මේක වග බලා ගත්තොත් සියලු කෙලෙස් වලට වසන්න බැරි තත්වයක් ලගින්න බැරි තත්වයක් පහළ වෙනවා මේ ඔක්කොමත් එක්ක අපි වැඩ කරද්දී සබේ ඉන්න තලේ ඉන්න එක්කනේ මේක හරියට තේරුම් ගත්තොත් එයාගෙන් විතරයි ශාසනය රැකෙන්නේ ඒ නිසා අපි අප වෙමු අපි කැප වෙමු ශක්ති ප්‍රමාණෙන් අපිත් අභ්‍යන්තර ශාසනය හදා ගන්න අතර බාහිර ශාසනයටත් අපි ආදර්ශයක් වීම වෙනස කටයුතු කරන්න මේ ප්‍රාර්ථනාවත් එක්කම දවසේ ධර්ම දේශනාවත් දේශනාවලිය સમાપ્ત කරන අසු සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි